එයි අපේ ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙන්සුරාදාවක් ඉදිරිපත් කළා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා. අපි මේ සඳහා පැය කමාරක විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මුල් විනාඩි සල්පේ අපි විවස්ථාව සීපත් කර ගැනීමෙන් ක්‍රමික ආරම්භයක් ලබාගෙන ඊට පස්සේ සංගීත සූත්‍රයේ පාලි පාඨයක් ඉදිරිපත් කරන අපි දවසේ මාතෘකා සපයා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ නැත්නම් යනුව අපි විවෘත ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. යනුව අපි අපේ භාවනා ජීවිතය අදාළ ප්‍රශ්න නැත්නම් කමඨාන් සුද්ධ කිරීම අදාළ ප්‍රශ්න එහෙම නැත්නම් මේ සංගීති සූත්‍රයෙන් ඉදිරිපත් කරන තේමාව අනුව අපේ සාකච්ඡාව පවත්වනවා සභාවේ අනුමැතිය අනුව. ඉතින් අපිත් එක්ක මෙල්බන් නගරේ පිට්සත් කිස්පරෝ පිට්සත් සම්බන්ධ වෙලා ඉන්නවා.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 පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කලෙහි ආරක්ෂකයෙකු සමග ගොස් ප්‍රපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම අධ්‍යාත්ම ගුණ సంతානයේ පැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා දූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය.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 යෝගාශ්‍රමයේ සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩවසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි નિયમિત ව්‍යවස්ථාවන් බිඳමින් අකීකරුවන් ශිෂ්‍යයන්ට තුන්වැනි දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නවතත් වද්දෙහි යෙදේනම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරු නුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේනම් දඬුවම් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවට නිමි. ඉස්සරහට ආවන හොඳයි පොත කියවන එක. හොඳයි ඉන්න කට ඇයින්නේ. හොඳයි අපි පළවෙනි අංකේ සමාප්ත කෙරුවේ මම හිතන්නේ ඒක අපිට සාකච්ඡාවට ලක් කරන දෙයක් නැහැ. අපි දැන් යනවා සංගීති සූත්‍රයේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් ඊගාවට අපේ ධර්ම සාකච්ඡාවට මොකද්ද දෙන පණිවිඩය කියලා දැනගැනීමට සංගීත සූත්‍රය දානතර කරපදන්නට ඉදිරියට කතා කරන්න යන්නේ.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 නාමංච රූපංච අවිජ්ජාච භවතන්හාච භවදිට්ටිච විභවදිට්ටිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දේවචස්ස දේවචස්සතාච පාපමිත්ත දෝවචස්සතා දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති උත්ථාන කුසලතාච ද්වීකය ඇවැත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම්හු දෙදෙනෙක් ඇත. එහි සියල්ලන් විසින්ම සමගිය ගැයේ යුතු. එය පෙයාලං දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කවර දහම්හු දෙදෙනෙක් කවර දහම්හු දෙදෙනෙක් දය නාමේද රූපේද අවිද්‍යාවද භවතෘෂ්ණාවද භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද අහිරිකයද අනෝත්ප්පයද හිරියද ඔත්ප්පයද දුර්වච භවද පාප මිත්‍රයන් නැති බවද සුවච භවද කල්යාණ මිත්‍රයන් නැති බවද ආපත්‍ති කුසලතාව තරහන් ඇතුලේ ඇවැත් දැනීමද ආපත්‍යුත්ථාන ආපත්‍යුත්ථාන කුසලතාවයද අවතින් නැගී සිටීම දන්නා නුවණද මේකද ඇත්තටම අපි ඔක්කොම දුකේ ගන්න යන්න බෑ. ඒක නිසා අපි ඒකේ තියෙන පළවෙනි නාපංච නාපංච නාමංච රූපංච කියන එක ගත්තොත් මේ කුමාර පඤ්ඤා සෝපාක සාමණේරගේ සෝපාගෙන් බුදුජානක තහනකොට ද්වේ නාමකින් කියලා සෝපාක තමයි බුදුජානනාසිට කියන්නේ නාමංච රූපංච කියලා. ඒ නිසා අපි ඒක නාම රූප කියන කොටස විතරක් ගත්තොත් අපි මේ පසුගිය දවස්වල පල්ලෙහායි මෙහි කරපු ධර්මදේශනාවේදී භාවනා කරගෙන යනකොට නිකන් ඔක්කොගෙම සමස්තය වගේ විහේ නිකන් ක්‍රියාවලියක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ක්‍රියාවලිය මම කරගත්තේ නැත්නම් ඒක නාම රූප වෙන්නේ නැහැ. මම කරගත්ත ගමන් මේකට උනන්දුවක් හෝ අප්‍රියාවක් හෝ සලකුණු තැබීමක් හෝ හැඟුමක් පහළ කරගත්ත ගමන් ඒ සංසිද්ධියේ නාම රූප වලට බෙදෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒකේ ගොජේම තියෙන. ඒ නිසා අපි අපිට ගාය ආපු වෙලාවට තමයි මේ ගොජේ නාම රූපයක් බවට පත් කරගන්නේ. කරපු ගමන් ඒකට නමක් දෙනවා. ඒකට නමක්. එතකොට ඒකට කියනවා ඒකට අදාළ නම කියලා. එතකොට ඒ දෙන නම අනුව ඒක රූපයක්ද, සද්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද කියලා ඒ ඒ ගොජේ අවස්ථානුකූලව හැදලා දෙනවා. ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. කවුරුත් හිතන්නේ මේ හදපු දෙයට නමක් දෙනවා. ඒ කියන්නේ නම දෙන දේ යනවා ගොජේ හැදෙනවා. ඉතින් ඊට පස්සේ කතන්දර යනවා. ටිකට කතන්දර යනවා. ඒ නිසා ඒක දිහා අද්වෛතයෙන් නැත්තම් අද්වෛත කියන වචනේ සාමාන්‍ය පාවිච්චි කරන්නේ ද්වේතාවකට වටන්න නැතුව දේශ බලා සිටීමෙන් තමයි අපි භ්‍රමචර්ය කෙලවර කරන්නේ. ඒක දිහා ඒකට නම් වනම් දෙන්නේ නම දීපකමස් යේහි ආකාරයේ යේහි ලිංගේ යේහි නිමිත්තේ යේහි උද්දේශේ යම් ආකාරයක් යන් ලිංගයක් යන් ಉದ್ದೇಶයක් ඒකට නම්පට බැඳීමක් තියනවත් එක්ක මේක අදාළ භාවයක් ඇති වෙනවා. අදාළ භාවයක් එනවත් එක්ක මේකට නමක් දාන්න හිතෙනවා. එතකොට ඒකේ සටහන් ආකාර ගන්න හිතෙනවා. ගත්ත ගමන් ඒක අහ කියන්නේ ග්‍රේඩ් 10 දාගත්තා වෙනවා. ඉතින් මේක දිහා දාගන්න නැතුව තපස. එහෙම නැත්නම් මේ ගොජේ නාම රූපයක් බාටපත් නොකර සිටීමේ හැකියාවක් මනුස්සයාට තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ සියල්ල ඉස්සෙල්ලා ගොජයක් වෙනකම් හැඳි ගෑ වෙනකම් භාවනා කරන්න කියලා. භාවනා කරලා ඕක ඇඟේ දාගන්න. ඕක ගා ගන්න එපා. ඕක කොමිට් වෙන්න එපා. ඕක මම කියන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කර ගන්න එපා. ඒක ඔය මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ තියලා තියෙනවා ඒකත්තං සංඥා සංජානාති කියලා. මේ මේ ගොජේ ඔක්කොම එකක්. කියලා සංජානනය කරපු ගමන් සංඤිත් ඒකත්තං මඤ්ඤති ඒ බලන්න මඤ්ඤණ කරනවා කරනවා ඒකත්තතෝ මඤ්ඤති ඒකත්තාය මඤ්ඤති ඒකත්තං මේටි මඤ්ඤති මේ මේ ගොජය පිළිබඳ හිතන්න බලනවා ගොජේ ඉඳලා බාහිර ලෝකෙ බලන්න පටන් අර ගන්නවා ගොජේ පාදස්ත කරගෙන සත්‍යමේ විභාගිතේ ඉඳලා සාකච්ඡා කරනවා ඊට පස්සේ ගොජේ මම කරගන්නවා ඉතින් මේ අහක මේ මමේ කරගත්ත දේ විතර දුකේ තණ්හා කරපු දෙයකින් විතරයි දුකේ ඉන්නේ. එහෙම නැත්නම් ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ මේක තණ්හාවම නෙවෙයි ද්වේෂකේරුවත් පටලවා ගන්න. ඒක මේ භව තණ්හා වුණත් විභව තණ්හා වුණත් දෙකෙන් පටලයි. ඒක මේ පටලවා ගන්න නැතුව ඉන්න පුළුවන් එක තමයි අතේ පොල් පොල් තෙල් ගාගෙන කොහොල අත ගන්නවා වගේ දේවල් අත ගන්න පරාමර්ශණය කරන්න එපා සමර්ශණය කරන්න. ලෝක විවහාරයක් මේක ලෝක පඤ්ඤාත්යක් මේක ලෝක සම්මුතියක් මේක ලෝක නිරුත්තියක් කියලා දැනගෙන වැඩ කරනවා මිස මේ දෙන නම් වලට වග වෙන්න යන්න එපා. මේ දෙන නම් වලට දෙඩිමත දහරි වෙන්න එපා. මේකමයි සත්‍යයේ අරක බොරු සියල්ල බොරු කියන්නේ නැතුව මේ වෙලාවේ හිටියේ නම දුන්නා. ඒ චිත්‍රපටයේ ඒ නාටකමේ ඌට ඒ නම දුන්නා. හැබැයි ඌ ඒ ඒ වේදිකාවට විතරයි ඒක වදා. ඒ නාටකමට විතරයි අදාළ. ආන්නේ ටික ඒ වාගේ තණ්හා කෙරුවත් උපාදාන කරන්නේ නැත්තම් ඒ දේ මම දීපු නම මේක මගේ මේක මගේ තාත්තගේ බුදුරේ ආදි වශයෙන් අර දැඩි මත දහට වෙච්චාම තමයි ඒ දෙයටත් අපිට කරදර නොකර ඉන්න බැරුව යනවා. නිකන් සාමාන්‍ය අසරක් පැවැත්වුවට ප්‍රශ්නයක් නැහැ. ඒක අතකසා දාන්න පුළුවන්. එතකොට කුහුල අත ගන්න පොල් තෙල් ගාගෙනනේ හලන්න පුළුවන්. ඒකට තේරෙනවා අර කොහොල්ලට ඉස්සර පොල්තෙල් ටික ගාගන්න කි වටනකම. එහෙම නැත්නම් කොහොල්ල වලට බෑ අපෙන් අතහැරෙන්න. එයා ඊට පස්සේ ඇල්ලගෙන ඉන්නවා. ඉතින් එයාට බලන වැඩක් නැහැ. මොකද අපි මේකට සංජානනය කරලා සංජානනන උමඤ්ඤනා කරලා. ඉතින් සංජානනය නොකර සිටි තත්තර කියනවා නාම රූප තත්ත්වයට මූලික තත්ත්වය කියලා. සංජානනය කරපු ගමන් මඤ්ඤනා කරපු ගමන් ඒ කැදල්ලට නමක් දෙනවා. එතකොට ඒ කැදල්ල දෙයක් බාටපත් වෙනවා. ඒකට ඥානන්ද සාංශ කියනවා යමක් දෙයක් බාටපත් කරගත්තොත් තමයි දුක එන්නේ කියලා. ඔය දන්නන්නාදුන යමක් කරලා තියන්නේ හිටියොත් මොනම දුකක් නැහැ. ඉතින් ඒකකොට අපිට නිකන් උණ වාගෙන කුයි කුයි ගන්නවා වගේ, මදි වාගෙන. <clears throat> අඩුවක් තේරෙනවා. ඉතින් ඊට පස්සේ නමත් දාන. නමත් දාපු ගමන් ඊට පස්සේ එයාට කරන්න දෙයක් නැහැ. එයා ඇවිල්ලා අපිට හේතු වෙනවා. ඒ නිසා මේ නාමකරණය කරන්නේ නැතුව සංජානනයේ සංජානනයේ මට්ටමින් නැතර කරන එක තමයි දිත්තේ දිට්ඨ මට්ටම් කියන්නේ. සුතේ සුත මට්ටම්. ඒක කාලකාරාම සූත්‍රයේදී සරුවචන සඳහන් කරන ඔබට ওই පේන ටික ගොජේ කියලා ගන්නලු. ඒ සන්තතිය කියලා උහිට එහයින් ඕකේ මොකක්වත්ම නැහැ. ඕක ගැන හිතන්න යන්නත් එපා. ඔය දිත්තම් මඤ්ඤති අදිත්තම් මඤ්ඤති දිත්තරම් මඤ්ඤති දිත්තම් වේති මඤ්ඤති. ඔය දකපුදී උහිට එහා ගැඹුරක් තියෙනවා කියලා හිතන්න එපා. නොදකින් කියලා හිතන්නත් එපා. මමයි දැක්කේ කියලා හිතන්නත් එපා. දැක්ක ඉච්චරයි. කියන්න අරපා. ඉතින් ඒක අපිට හිතෙන්නේ මෙච්චර වටිනා දෙයකට හෝ මෙච්චර නොවටිනා දෙයකට අපි කොහොමද මේ නන්නා දුන්න විදිහට ඉන්නේ. බීටි එළියට වේනා ගායනා වගේ ඉන්නේ කොහොමද කියලා අපි සමාජ යුතුයකම් භවකීම් මුලිය දාගන්න. ඇත්ත තමයි ඉතින් ගෙවල් දොර ඉන්නකොට අමුදොරවල් රකින්න කරන්න ඕනේ. නමුත් බුදුන් කියන කාලයකට පොඩ්ඩක් පැත්තකට වෙලා අභිනිෂ්ක්‍මණය කරලා එහෙම නොකර ඉන්න බලපන්. මේ නාටකයේ ඇඳුම් ගලවලා. දැන් සාමාන්‍ය මිනිසෙක් වෙන්න බලපන්. බලමු කොච්චර ජොලි ඉන්න පුළුවන්ද කියලා මේ අන්දන ඇඳිල්ල නිසා. ඉතින් මේ මේ සංජානනීට නැත්තම් මේ මඤ්ඤණා කිරීමට අඳිනවා කියලා තමයි අපි යුනිවර්සිටි භාෂාවෙන් කියන්නේ. ඌ ඇඳලා ඉන්නේ ඒක. ඌ ඇඳලා ඉන්නේ කියලා කිව්වනම් ඉතින් ඌේ ගන්න දෙයක් නැහැ. ඒකට අර මේ යටියන්තරදී විදුරන් මට කියනවා අපිට කවුද ඉස්තරලාම අඳන්නේ අම්මයි තාත්තා. ඒ අඳපු ඇඳිල්ල තමයි මේ තාම අරගෙන යන්නේ. මොකද උන්දලත් ඇඳලා. ඊට පස්සේ උන්දලා අපට අඳලා. ඊට පස්සේ ගුරුවරු ටික අඳනවා. ඊට පස්සේ හාමුදුරුවෝ ටික අඳනවා. ඉතින් අඳුවට පස්සේ අඳගත්ත දේ අරගෙන බඳගත්ත බෙරේ ගහගෙන යනවා මිසක් මේ ඇඳුන් නැතුව අපි ඉපදුනේ කියලා හිතන්න තමයි දැන්. පල්ලෙන් මං කිව්වා ඉදාර මුදලාලි කෙනෙක් බඩලු මුදලාලි කෙනෙක් වැසිකිළියට ගිහිල්ලා. හර මේ ඇඳුම් ඔක්කොම ගල්ලා තුවායක් පටලවගෙන ගියේ. ඇහුල කපක පයින්නකොට තුවාය කඩනවා. උඩුව බැනගල් බුදු අම්මේ දැකපු කල් කිව්වලු. මොකද ওই බඩ නේද යට බඩ පේන්නේ නැහැ <laughs> කණ්ඩාඩි දැක්කට පස්සේ අම්මෝ දැකපු කල් කියලා. ඒකේ තමන්ගේ යථා ස්වරූපේ දැක්කන සිද්දකට වැටෙනට ලැජ්ජාවක් නෙවෙයි ඇති උනේ කාලයකට පස්සේ දැක්කේ. ඒ වගේ අපේ යථා ස්වරූපේ දක්න හරීම අහිංසකයි. අපේ යථා ස්වරූපේ හරීම නිර්හංකාරයි. අපේ යථා ස්වරූපේ හරීම මනුස්සයි. මේ ඇන්දේ නැත්තම් ඒ නිසා බුද්ධ ඥානසේ ගලවනවා මේවා. ඩීලර්නින් ප්‍රොසෙස් එකක් කරන්නේ. ගලවලා කියනවා මිනිස්සෙක් කියලා. අහිංසක වෙයල්ලා. බුද්ධ ඥානසේ රජ කුලේ ඉපදිලා සියල්ලම ලැබලා මම මිනිස්සෙක් කියලා කිව්වා. පයින් ඇවිද්දා. ගාගෙන කෑවා. ඕන කෙනෙක් ඇවිල්ලා කතා කරුවොත් නෑ අපොයින්ට්මන්ට් දාලා හිටවරෙන් කියන්නේ. ඒ වෙලාවේ කියන බැන්නම් ඉවරයි. ඉතින් ඒ තරම් මනුස්සකමක් ඇති කරලා බුදුහාමුදුරුවෝ කියනවා මේ ඇයි ඇඳලා ඉන්නේ? අඳිනකොටම එන අන්දේකට තමයි නාම රූප කියන්නේ. අඳිනකොටම අන්දේකක් එනවා. ඊට පස්සේ ඒක අංගට හැදෙන කෙනෙක් වගේ අය නෑ නෑ විදිනවා. අර එන නාම රූප දෙකට. නාම රූප දෙක එන්නේ ඉස්සෙල්ලා ගොජ් තියෙන තත්තර ගොජේ කියලා කියතයි. ගොජේට යනකම් භාවනා කරා. භාවනා කළා මූල කර්මස්ථානයක් තියෙනවා, සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, ඉරියව්වක් පේනවා, ඔක්කොම තියෙනවා. ඌ දිහා බලාගෙන දෙක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ හිටියොත් ඒ නාම රූප මට්ටමට එන්නේ ඉස්සෙල්ල ස්වභාවයේ ඒක ප්‍රාග් කලල මූල අවස්ථාව කියලා. ඒක නික්ලේශ. ඒක කිසිම කෙලසීමක් නැහැ. කෙලසීමේ එන්නේ මේක නාම රූප වෙච්ච තැනින් තමයි. එනිසා මේක අඳුනාගත්ත අනික් දේවල් වලින් අයින් කරලා මේ චිත්තක්ෂණය මේ පේන ස්වභාවයේ මේ ආකාරයේ මේ ධර්ම අඳුනාගත්ත ගමන් ඉතින් ඒක ඇවිල්ලා අපි වහලා ගන්නවා. ඒක මේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති කියලා කියනවා. තමන් විසින්ම වඩලනද ඒ ප්‍රපංචයන්ගේ තමන් විසින්ම වඩලනද කතන්දර ගෙතිල්ලෙන් තමන් වැහිලා යනවා. ඊට පස්සේ යාට තේරෙන්නේ කෝකද දැකපු ඇත්ත කෝකද ගොතපු කතාව කියලා. ගොතපු කතාව බොහොම ලොකුයි. ඒ ඒකේ පටලිච්චාම පඹ කාලේ පැටිච්ච හිවලෙක් වගේ අවුල් පාස දිගාර ගන්න බැරි වෙනවා. ඇසුරු කරන්න මේක 10 ගුණයකින් වැඩි කරලා දෙනවා. Tamanට එන පිස්සුව, Tamanගේ මතිමතාන්තර ඔක්කොම ඇසුරෙන් තමයි තමන් ඇසුරු කරන අය මේක පිළිතුර පොහොර දාන හැත් බඳිනවා කියලා කියන්නේ. ටිකින් ටිකට බැඳලා පස්සේ මේ ආකාර ගැලවෙන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම කරන්න ඕන ඇසුරෙන් අයින් කරන්න. කිසිම කෙනෙක්ගේ ඇසුරක් එපා. తాවකාලිකව පොඩ්ඩක් උද කලා කරවා. කායික විවේකේ ඊළඟට චිත්ත විවේකේ දෙන්න. හිතන දේ, කෙරෙන දේ මිස කරන්න එපා මොනවාක්වත්. කෙරෙන දේ බලන්න. ඊට පස්සේ බලන්න උපදි විවේකයේදී මේ මතුවෙන දේ කතන්දර ගොතන්න එපා. මේ මතුවෙන දේ අඳුර ගන්න එපා. මම කියා ගන්න නැතුව. ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයක්. ඒක සම්පූර්ණ ප්‍රතිසම්පන්නයි. මට පුළුවන් මේක දිහා බලාගෙන යමක් කරගන්න නැතුව ඉන්න. නැත්නම් යමක් දෙයක් කිංචනයක් පාටපත් කරගන්න. එතකොට ඒ දෙයට නාම රූප නැහැ. ඒතර මතකයක් හිටින්නේ නැහැ. මොනවා වුණාද කියලා දන්නවා. හැබැයි මොනවද වුනේ කියලා දන්නේ නැහැ. මොනවද වුණා හැබැයි මතක තියාගන්න තරම් දෙයක් නැහැ. ලේබල් කරලා නැහැ. ඉතින් අන්තිමට ඇස්ති කරලා බලනකොට අන්ධකාරය ලියලා තියෙන ගොඩක් අපි. පෑනේ තිබිලා නැහැ තින්ත. කුලේ යන බලනකොට මුකුත් නැහැ. තින්ත නැති පෑනකින් ලියලා තියෙන්නේ. ඒක නිසා මේ වටිනා දහසක් එළියට එනකොට නැත්තම් කාටද හොඳටම කුණුවරපේ මැල ලියප එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. පෑනේ තින්ත දිවිලා නැහැ. අන්නේ මට්ටමට ගත්තොත් මේක මේ මරණ මොහොතේදී කොහොමදත් වෙනවා. ඒක මරණ බයක් වෙන්නේ නැතුව ඉදින්දා ජීවිතේ අපි මේ ගත කරාට ජීවිතේ අපි ගියේ පාරක හුලඟක්වත් නැත්තන්ට යන්න හදා ගන්න පුළුවන් වුණොත් සකුණන්තේව ආකාශේ පද පදන් නැති ආහසේ ආකාශේ සකුණ කාලම් පදන් පස්සේ පදන් නැති ආයත් කියනවා ආකාශේ සකුන්තාන පදන් නැති දුරන්නේ අන්න ඒ වගේ යන්න කියලා කියනවා එනිකන් මෝදක් මෝදේ නැවක් ගියාට පාර හිටින්නේ වැඩක් කෙරුවට පස්සේ ගඳ තියන්න එපා. බෝඩ් ගහන්න එපා. ඉල්ලන්න එපා මේ සවල්තන අසෝලා විසින් අසෝලාට පිරිස කරන්න ලදී කක්කා. කක්කා මේ ත්‍රිපිටක පොතක කොහොමවත් බුදුහාමුදුර අසං කළා තියෙනවද කියලා බලන්න මම විසින් දේශනා කරන්න ලදී කිසි කෙනෙක් ගන්න එපා. <laughs> මොකක්ද නැහැ. ලෝකේ තියෙන උත්තම පොත. කුසෙන්සේ අයිති පවර ගන්නෑ. හිමිකම් ලැබෙරිලත් නෑ. ඊට පල්ලෙහාලියට ඕන කුණු හරපතක බලන්න හිමිකම් ලැබෙරියද? උපුටා ගැනීම තහනම්. කණ්ඩිපා ඒ පොත්තට නෑ. මේ පොත්වල තියෙන ආංශික දෙයක් මේකේ නෑ. 100ට 100ක්ම තියෙනවා. මාත් පොත් 60කට වැඩි වෙන හැම එකම ඌ ධර්මජීව කියලා අසං කරලා තියෙනවා. ඊතරම් <laughs> තුච්චයි ඊතරම් පහත් ඊතරම් ලාමකයි මේ අල්ලා ගත්තනම් කක්කා නාම රූප වලපත් වුණා නම් කක්කා. ආකාශේ සකුන්තාන පදං නැති දුරන්නය. ඒක අල්ලන්න බෑ ගියාට පස්සේ පක්ෂියා යනකොට හොඳටම පේනවා. ගියාට පස්සේ කාටවත් ට්‍රේස් කරන්න බෑ. නමුත් මේ හීට් මිසයිල් එක කරන්නේ ප්ලේන් එක ගියාට පස්සේ ප්ලේන් එක නිකුත් කරන උණුසුම් වාත ධාරාව තමයි ඉව කර කර යන්නේ. ඒ අනුව මිසයිල් එක ඇරියට පස්සේ උණුසුම අනුව යන්නේ. ගිහිල්ලා ප්ලේන් එක ගියේ පාර දිගේ යනවා. ගිහිල්ලා ජෙට් එකට වදින කම්ම ගෙනියනවා. අර උණුසුමින් යන්නේ. පක්ෂියාගේ එහෙමත් ගඳක් හිටින්නේ නැහැ. උරුලා වගේ පාර ගිය පාර දිගට ගඳයි. අපේ පෘතුගීසි කාර්යාල අන්දේශී රටවල් අල්ලන්න සූර්යා අපාපාරි පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ කියලා අපි දසවල සින්දුව කියනවා. පැතිරි විනෝද මිහිරේ කියලා කියන්නේ මේ සින්දුවේ අපි කියන්නේ අපේ ව්‍යාපාරයේ පැතිරේ ගන්ධස්තරේ. අද සිංහලයා නැත්තම් අපේ මිනිස්සයා ගියේ හැම තැනම ලකුණු කර කරන යන්නේ. කක්ක කරලා තියෙන්නේ. කක්ක කරලා තියෙන්නේ. අවුරුදු 25ක් ලොකු සාන්ත මේක වැඩ හිටියා. කිසි කෙනෙක් හම්බුනේ නැහැ. කිසි කෙනෙකුට කතා කරෙත් නැහැ. නැති වුණාට පස්සේ බුදුසරණ පත්‍රයේ ෆොටෝ එකක් දැම්මා. ශාන්සිකේ දේහය මෙතන දවස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ගල්දුවේ තියෙනවා. ඊට පස්සේ බැනලා තිබුණා ඒකේ චිත්ත ගුණ හරයෙන් තොපි ඉන්නකම් හංගන්නදලා මැරුණට පස්සේද දැන් අපිට මිනියට ගෞරව කරන්න කියන්නේ. ওই වගේ ස්වාමීන් වහන්සේලා හිටියට වැඩි හොඳයි රාහත් කියන්නේ කයි ලොකු අමුතුරු. අපේ පැත්තෙන් බලන පිනවා ගුණ වසහාගෙන ජීවත් වීම අවුරුදු 25ක නොමරණ ඉතිහාසයක්. අපි කරන වැඩේ නෙවෙයි. අපි දැන් කරන්නේ මේක නිකම් ප්‍රසිද්ධ කරන්න හදනවා. හිතේකට කක්කයි. එතකොට නාම රූප. ඔය කිය ස්වභාවයෙන් යන්න අරින්න ඒක හරි පුසුමයි. ඒ ඒ වැඩේ හරි පුසුමයි. සංස්ථාවේ කිසිම කෙනෙකුට කවමදාකවත් කිසිම වටිනාකමක් තිබුණේ නැහැ ලොකු සංසිඳනකම්. අපවත් වෙනකම් බලන්න හිටියා වගේ. ඊට පස්සේ මේ එක එකන අල්ලන්න උඩ දාන්න පටන් ගන්නවා. මොකද ලොකු සංහත් ඉන්නකම් උඩ දෙබිලි බෑ. එක හාමුදුරු කෙනෙක් අවුරුදු 60ට උපන් දින උත්සවයක් තිබ්බේ. ඒ උත්සවයට ගියේ එකෙකුට පස් පා ගන්න දුන්නේ නැහැ නිසා. යන්න පිංගමට අප වෙන්න එපා. මොනවද මේ කරන්නේ? මොනවද මේ නට නැටිල්ල? ඉපදුණා කියලා බර්ත්ඩේ පාටි දාන්න තියෙන මේ කනකට වෙන්න තියෙන දෙන්නේ ලෝකේ. ඉපදුණා කියලා මොනවද පාටි දාන්න? මේ මේ ආමගේ ෂේප් එක. මම ආමගේ මංගල වන්දනාට යනට ඇවිල්ලා ලොකු සංසාර වන්දනා කරනවා. අවසරයි ස්වාමී. මොකද මේ නම? අවසරයි ස්වාමීන් වහන්සේ මේ සාසවල් තැන පිංකමක් තියෙනවා. යන්න කියලා. හොඳයි. මේ මේ අසෝලාගේ උපන්දින ඔස්සේ ලොකු ආමරේ හොඳයි. දිහාට ගමන්නේ ආපහු එන්න ඕනේ නෑ. මම අර පඩිපෙළ නකිනකොට මට ඇහුණා. මට හිතුණා යාට ගමන්නේ ආපහු එන්න එපා. මේ ওই මූඩ් එකේ මේ කරන්න බෑ මේ වැඩේ. බලයන් ආයෙත් එපා. පිහිර දඟලා ඉන්නවා කියන්නේ කියන්නේ තෙල් ගාලා අත ගාලා කියන්නේ. ඉන්කමට ගියාට ගමන්නේ ආපහු එන්න එපා. ඉතින් එතකොට අපිට පේන්නේ නිකන් සාසනයක් නෑ නිකන් කිසි සහෝදරකමක් නෑ මොකද්ද කතාවක්. උන් තාකාසේ කුරුල්ල ගියා වගේ ලකුණක් තියන්නවා. එහෙම කරනවා නම් අපිට තේරේ නාම රූප කියලා ඉතුරු වෙනවා නම් යමක් කෙලස් වෙනවා. අපි දැනක හඳුනා ගැනීමක් කරනවා. මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලා මේ ගන්ධස්තරකමයි. ඉතින් ඒකට ගෙවන්න ආපහු සංසාරට එන්න ඕනේ. කරන්න වැඩක් කාටවත් නොදැනේ. සීල ගුණ වඩන්න ಗುಣවසාගෙන ජීවත් වෙන්න. සීල ගුණ වඩන්න ගුණවසාගෙන ජීවත් වෙන්න ඒකට නාම රූප බවටපත් වෙන්නේ. ඒක නැත්තම් මේ ද්වේතාවයට වැටෙන්නේ. ඒක වුණා ගියා කිසිම ඉතිහාස පොතක සඳහන් නැහැ. ඉතින් හරියට ඉතින් පශ්චාත්තාප වෙන අපරාධේ ඒ වටිනා ඉතිහාසය ලියලා තිබ්බනම් හොඳයි කියලා. එහෙම ලියන්න උත්සාහ කරන්නේ කවදාකවත් නාම රූප තේරුම් ගන්න හදන කෙනෙක් නෙවෙයි. එයාට ඕනලා තියෙන්නේ මේ ශාසනය පවත්තන්න මේ අනම්මනම් පවත්තන්න යන මනුස්සයා අන්ධකාරය අතින් අතට මල්වට්ටියක් පාස් කරනවා වගේ මිස මේ මල්වට්ටිය තියෙන්නේ මොකද්ද කියලා බලන්න යට ඕන ගමන් නැහැ. අතින් අතට පොලිම එකන මම පාස් කරනවා. ඒක තමයි අද අපේ සිංහල බුද්ධ ආගමේ වෙලා තියෙන්නේ. ඒක අල්ලගෙන කතන්දර ගොතනවා. ඒක අල්ලන කෙලස් වඩනවා. ඒක අල්ලගෙන ජාතිවාදී ඇති කරනවා. ඒක අල්ලගෙන මූලධර්මවාදී ඇති කරගෙන කද්දාකත් ලෝකෙ නැතු පිට විදිහට බුද්ධ ආගමට තරම් නොවෙනවා. මේ ඇති වෙලා තියෙන්නේ මේ පුංචි වැඩේ. මොකෙන්ද මේ නාම රූප වලට බෙදා දැක්වීමෙන් ඒක නිසා නාම රූපපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියන මේ සිද්ධිය තේරෙන්න බෑයි කියලා කියනවා පෘථග්ජන භූමියේ ඉඳගෙන. යම් දවසක තේරුම් ගත්තා නම් ඒ අනිවාර්යයෙන්ම සීක භූමියට යනවා. ඒක තමයි මේ මහා නිදාන සූත්‍රයේදී බුදු දනසි දේශනා කරන විපස්සී සර්වඥාන්සේ ඔතන තමයි භාවනා කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම තේරෙනවලු. මෙතන ගියාට පස්සේ පච්චුදාවත්තන්ති කියලා කියනවා. රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ පොළාපයින්වලු. යන්නේ නැතිලු. ඒකම කල්පනා කරගෙනකොට යම් තැනක නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන දෙක තේරුණා නම් එදා බුදු වුණා. ඊට පස්සේ ආය පෘථග්ජන භූමියේ ඉන්න බෑ. ඒ තරම්ම මේ මේක සියුම් කාරණාවක්. ඒකට කිට්ටු කරලා තමයි අද ක්වොන්ටම් ෆිසික්ස් වල මේ දවස්වල යන රිසර්ච් එක යන්නේ යමක් අඳුනාගත්ත ගමන් ඒක කෙලසීමටපත් වෙනවා. අඳුනා ගන්න නැතුව ඉන්න තාක්කල් ඒක හරිය පිවිතුරුයි. ඒක හරිය නිර්මලයි. ඒක හරියම නික්ලේශී. ඒක කාට සාන්තිය ගෙන දෙන සුළුයි. අඳුනා ගන්නවා කියනත් එකම මම කියා ගැනීමක් වෙනවා. ඒ නිසා අඳුනා ගන්නත් එපා මම කියා ගන්නත් එපා. අපි බයිලා කියනකොට කියන්නේ මල්ලි මේවා ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගෙන ඉන්නවා. බුදුරජාණන් කියන්නේ මේ ලස්සන බණ මල්ලි මේව අල්ලගන්න එපා. මේව මගේ කියන්න එපා. මමවත් කියන්නේ. මමත් ගුරු තන්හි තාසල කරනවා. අද ඉන්න කට්ටිය මේ බණ මගේ මේ බණ මම කියන්න ආවා. ඉතින් එයාගේ ගෝලියෝ ටික ඒතල ඌ ඌ ඌ ඒ හාමුදුරුවෝ තමයි ඒක හොයාගත්තේ කියලා ඒ හාමුදුරන්ට මේ නෝබෙල් ප්‍රයිස් දෙන්න හදනවා. නෝබෙල් නේ බෙල් එක තියෙන ප්‍රශ්නයි පයිල් මේ ටැග් එක දෙන්න ඕනේ. මොකද මේ ගෝසාවට. මේ කරන ගෝසාවට මේ මොකක් ගැනද මේ කතා කරන්නේ. දැන් මේකේ බයිලයි බණයි අතර වෙනසක් තියෙනවා. ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගෙන ඉන්න. එඳා එම්එස් වෙනාලු කියන්නේ. බුදුරජාණන් කියන්නේ මේ ලස්සන බණ මල්ලි අල්ලන්න එපා. මගේ කියා ගන්න එපා 33000 කරන්ඩ් එක මමවත් ඇල්ලුවේ නැහැ. මමත් බොහොම පරිස්සම් වෙලා ෂේප් වුණා. අවුරුදු 45ක් ඉඳලා උඹලා ඉති අල්ලා යන්න එපා. ධර්මයත් අතාරින්න වෙනවා. ඒ නිසා ඒකෙන් නාම රූප හදන්න එපා. මේ තරංග ගහන්න යන්න එපා. ප්‍රපංච කරන්න යන්න එපා. කතන්දර ගොතන්න එපා. මේ කියන්නේ ෆැබ්‍රිකේෂන් කියලා. ගෙත්තම් පන්නන් වැඩ කරන්න යන්න එපා. මම වැඩක් කරගෙන මගෙන් වැඩක්ගෙන නැතෙත් නමක් තව මොකද්ද කියලා මහලිකංගේ සින්දුවක් තියෙන්නේ. රටේ නමක් ලැබුවා. මගෙන් වැඩක් ගනින් වැඩක් ගනින් අඳුර ගන්න එන්න එපා මාත් එක්ක. අඳුර ගත්ත ගමන් ওই නාම රූප ભેදෙට යනවා. ඉතින් අපි ඒක හොඳයි කියලා මට හිතෙනවා. අද දවසේ අපේ ධර්ම සාකච්ඡාවට කතා පාබතං කියලා මේකට කියන්නේ මාත්‍රකා මූලයක්. සපේනවා. ඉතින් මං ඉල්ලා හිටිනවා. රැස්ලා ඉන්න අයටත් මෙල්බන් වල ඉන්න අයටත් මම මේ ඉදිරිපත් කරපු නැත්නම් මේ සංගීත සූත්‍රයේ පෙන්නපු මේ නාම රූප කියන දෙක මත හෝ එහෙම නැත්නම් වෙලාවට පිළිසට ගැළපෙන සුදුසු මාතෘකාවක් ප්‍රශ්නක් තියෙනවා නම් සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියන්නේ. යම් තැනක විස්තර කරනවා නාම රූප කියලා. ඒ කාරණාවද මෙතන කතා කරන්නේ නැත්නම් ඒක ඒක කොහොමද නාම රූප කියන එක විස්තර වෙන්නේ? නාම රූප පරිච්ඡේද ඥානයේ වශයෙන්. නෑ නාම කියන්නේ මොනවද රූප කියන්නේ මොනවද කියලා. නාම කියන්නේ ඇසට පෙනෙන රූප කියන්නේ ඇසට පෙනෙන දේ. නෑ රූපේ කියලා කියන හතරමා ධාතුන් සහ ඒ වගේ උපාදාහ රූපද උපාදාහ රූප. නාම කියලා කියනවා පංච පස්ස පංචමික ධර්ම. මේ පස්ස පංචමක ධර්ම පිළිබඳව නාම කොට තමයි කිය අමාරු. රූපවලත් 29කට කඩලා පෙන්නවා අටුවාචාරින් වහන්සේ. සර්වඥාන්සේ පෙන්ලා තියෙන්නේ හතර මහා ධාතුෙන්ද උපාදාහ රූපය කියලා. ඒ හතර මහා ධාතය ඒකේ විවිධ හේවණලි. අටුවාචාන් වහන්සේට ඒක මදි නිසා ඒක 29කට කඩලා පෙන්නවා. කඩලා 29 ලයිස්තු ආන්තික ලයිස්තුවක් පෙන්වනවා. ස්ත්‍රී පුරුෂ වශයෙන් දාපුවා. ඔව් 28 රූප. 28 රූප ඊට පස්සේ ඒ ටික දන්නේ නැත්නම් අපි ධර්මය දන්නේ නැහැ. බුදුරජාණන්සේ එහෙම සීමාවක් කරන්නේ නැහැ. නාම රූප රූප උපා පඨවි ආපෝ තේජෝ වායෝ සමහර තැනක ආකාශ කියලා බුදුන් සඳහන් කරනවා පංච මේ කියන්නේ ඡේ ධාතුරෝ යම් පුරිසෝ කියන තැනක රාහුල හාමුදුරන් කියනවා අජ්ජත් පඨවි ධාතු බහිද්ධා පඨවි ධාතු පඩවි ධාතු රේවේසා. රාහුල ඇතුලේ පඩවි ධාතු පිටපට විධාතු පඩවි ධාතු පමණයි. ඇතුලේ පිට කියලා වදන්නේ. ආකාශ ධාතු විඥාන ධාතු කියලා. එතකොට නාම රූප වෙන් කරන්නේ රූප කොටාස 5යි නාම කොටාස 1යි. පංචස්කන්ධය දාන කොට රූප කොටාස 4යි නෑ නාම කොටාස 1යි රූප කොටාස 1යි නාම කොටාස 4යි. මේ විදිහට හර්වඥාන්සේ පුද්ගලයාගේ හැටියට වෙනස් කරලා තියෙනවා. මොකද අභිධර්මයේ සහ අටුවාවට යනකොට ඒක රාමු කරනවා. රූප 28යි. නාම වලට දීලා තියෙන්නේ රස වේදනා සංඥා චේතනා මනස්කාර. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නාම පෙන්වන්නට බෑන්නේ සංඥා චේතනා භස්ස වේදනා සංඥා චේතනා භස්ස මනස්කාර. එයිසා ස්පර්ශයේ ඉස්සලා වේදනාව තියලා තියෙනවා. ඉතින් ඒකෙදී අලි විශාල ප්‍රශ්නයක් මේ මේ විජේලා දෙන්න එහෙ ඉන්න කාලේ මගෙන් ওই ප්‍රශ්නේ අහුව අවුරුදු 8 6කට විතර ඉස්සෙල්ලා. ස්වාමීන් වහන්සේ මේමයි මේ යම් තැනක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පස්ස පංචමක ධර්ම පෙන්නනවා. ඒක තමයි ගොඩක් ප්‍රසිද්ධ. අටුවාවේ. නමුත් සාරිපුත්‍ර සාංශයෙන් පෙන්නනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන්නේ පස්ස පස්සට දාලා කියලා ඥාන දාමුදු විහිළු කරනවා. ඉතින් මේ වගේ අර බුදුහාමුදුරුවෝ විවිධාකාරයෙන් පෙන්වන්න හදන දේ එහෙම නැත්නම් යාගේ පුද්ගලයා හැටි පෙන්වන්න හදන දේ අටුවාවේ රාමු කරන්න හදනවා. ඊට පස්සේ ඒක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න හදනවා. ඒක බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ. හරිපුත්හාමුදුරුවෝ දන්නේ අටුවාචාර්ය මන්සේ විතරයි දන්නේ. එයා කියනවා මේ පිළිවෙලට තිබෙනත වැරදි. ලිව්වොත් ලකුණු කපනවා. බුදුහාමුදුරුවෝ මේ භාගයට ආව නම් පේන. ඒ බුදුරජාණන්සේ වෙන එකක් ලියන්නේ දැන් උන්වහන්සේට පේනවා මේකට ඕන තමයි දාන්න පුළුවන්. මේ අහ කියන කුණු කන්දලයක් රාමු කරන්න හදලා මං කියන්නේ අටුවා මහ සාල දැනුම් සම්භාරයක්. ඒක දැනගෙන පාවිච්චි කරන්න වික බෝධි ලස්සනට පාවිච්චි කරන්න. ඥාන රාමස්වාමීන් උඩ ප්‍රයෝජන තාක්කල් පාවිච්චි කරලා හැබැයි උඩ වැඳගෙන යන්න එපා. ගිය ගමන් අටුවාචාර්යගේ මෝඩකම් වලට අපි වගේ වන්දි ගන්න ඕනේ. ඒ නිසා මේ නාම ධර්ම රූප ධර්ම වෙන් කරනකොට යම් ප්‍රමාණයකට සර්වඥාන්සේ වගේ කියනවා. ඒකෙත් නාම රූප පරිච්ඡේද ඥානය කියලා තමයි කියන්නේ. වැඩිහිට පැත්තපස්සේ රූප නාම පරිච්ඡේදෙත් බහින්නේ. ඉතින් චූල සත්‍යක සූත්‍රය අටුවාවේ අහනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කිව්වට භාවනා කරන රූපෙන් එපයි පටන් අරගන්න. රූපේ පරිච්ඡේද කළා නාම පරිච්ඡේද කරන්නේ. ඉතින් කියනකොට එහෙම උනාට කරනකොට මෙහෙම තමයි. චක්කුංච පරිච්ච රූපේච සෝතන්ත පරිච්ච ඝානාච කියලා පටන් ගන්නතර කායේච පරිච්ච පොට්ටබ්බේච නේ භාවනා පටන් කරගන්නේ. කියන හැම තැනකම චක්කුරුත චක්කුජෝත ගහන ජීව කාය මන. ඔය කාය කියන තැනම පටන් අරගන්න. ඔය රංජන් එක දවසක් කියනවා ඌට මතක නැහැ ඌ කිව්වා කියලා. මම හරි ලකුණ ලියනකොට පල්ලෙහාට ඉර ගෙනල්ලානේ උඩට ගහන්නේ. කියංගෝ. හරි ලකුණ ලියන්නේ හරි ලකුණ මොකද ඇත්තට මෙහෙම ඉරක් කියන්නේ හරි ලකුණ. වැරදි කියන්නේ කපන එක. නැත්නම් අපි පුරුදුලා තියෙන හැරලගෙන පල්ලෙහාට ඇවිල්ලා. හරි ලකුණු ලියනකොට මෙහෙම ඉස්සලා පල්ලෙහාට ඇවිල්ලානේ ගහන්නේ. මොකද අර කෙලින්ම ඉර ගැහුවට කවුරුත් හරි ලකුණ ගණන් ගන්නේ නැහැ. හරි ලකුණ පටන් ගත්ත ඉස්සලා මෙහෙම කෙලින් ගැහුවොත් හරි ඒ ඉර කැපුවොත් වැරදි. දැන් අර කෙලින් ඉරක් ගහන්නේ නැහැ. දැන් හරි ලකුණ මෙහෙම කරලා ගහන්නේ. ඒ නිසා කියන්න ඕන දෙ නෙවෙයි දැන් අපි සංකේතයට අරන් තියෙන්නේ. ඒකේ ඒ නාම රූප පිළිබඳව එහෙම නැත්නම් ඒ අටුවාව දෙන්න හදන මේ ඔක්කොම රාමු කරලා ස්ථිර කරලා ඒ කියන්නේ තියරිටිකල් මැක්සිමම් යන්න හදන විතර තක తీරකමක් බුද්ධහගමේ. මෙච්චර අනිත්‍ය ධර්මයක් තියදී මේ නිත්‍ය දායකට දාගෙන මේ අහිංසක චරිත, අහිංසක අදහස්, අහිංසක මොළ කාබාසිනිය කරන එක ගැන. සෝරි තමයි කියන්නේ තියෙන්නේ හොඳ නැති කම්පැනි කට්ටියනේ අපි. කාට බනින්ද? අපි කට්ටිය ඕගනේ තලප්පාවට බැඳගෙන ඉන්නේ. මම දන්නවා කියලා හිතාගෙන තලප්පාවනේ අන්තට්ටුවක් දාන්න ඕන. ලස්සන මේ බුදුරජාණන් වහන්සේ වෙනස් වීමට ඉඩ තියලා දේශනා කරපු මේ දේ රාමු කරන්න හදන විතරක සාහසික අපරාධයක් සහ ගහන අපරාධයක් තවත් නැහැ. ඒක හේතුනේ බාහිරින් අපිට ගහන්න හදනකොට අපිට රූපයක් ආරූඪ කරගන්න ඕන. එක එක නිකාය කැටි කැටි මහායාන යනකොට අපි මෙහෙමයි කියලා අපි කොටුවක් ගහගත්ත අපි සීමාව දැන් අපි සීමාවට අපි සීමා වෙලා ඉන්නේ. අපි දැන් මේ Nissan වන්නේ වාසියට කොටුවක් ගැහුවයි කියන්නේ තනගෙනවයි කියලා. අපිත් කොටු වෙනවා. එනක එන තැනින්මනේ අපිටත් යන්න වෙන්නේ ඊට පස්සේ හැමතැනම එළියට යන තියෙන අවස්ථාව පිනති කරගන්න. හරුවත් යනකොට එහෙම කරදරයක් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් මේ බුද්ධ ධර්ම රකින්න බාරගත්ත කට්ටියට මේක රාමු කරන්න හදන. රාමු කරනකොට නාම රූප වල සැකිල්ල වෙන් කරනකොට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ ජීවිතේ මම දැකපු එකම කෙනා තාම පණ ඇද ඇද ජීවත් වෙන කටුකුරුන්දේ තමයි. කටුකුරුන්දේ සාංශර විතරයි මේක තේරිලා ලොකු ස්වාමීන් වහන්සේ ආරාධනා කරා මැරෙන්න ඉස්සෙල්ලා මේක කියන්නේ. ඊට පස්සේ කියලා මං ගුටි කනවා ස්වාමීන් වහන්සේ. ඒ තරම්ම මේකේ ඉන්න කට්ටිය නටුපුරුන්ද ස්වාමීන් වහන්සේ කැලණි විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ලෙක්චර් පෝස්ට් එකක් ඉල්ලුවා. ඊට පස්සේ කිව්වලු සාතික පෙන්නන්නේ. විශ්වවිද්‍යාලේ කරලා තියෙනවා. පාලි ඉගෙන ගත්තේ මම තනියම කළේ එහෙනම් තහනම්. පාලි සම්මත කමිටු ඉගෙනගෙන සාතිකයක් පෙන්වන්නේ නැත්තම් දෙන්න බෑ. අද පාලි උගන්වන්න පුළුවන් ඒ ඉන්ටර්වියු බෝඩ් එකේ ඉන්න මිනිසුන්ට. ගියේ නැහැ. තේරුකාණන් චන්දවිල සාංශේ ඔක්කොම භාවනා කරලා ලංකාවට ආවට පස්සේ ත්‍රිපිටක මණ්ඩලය හැදුවා. තේරුකාණන් සාංශ ගත්තේ නැහැ. අන්තිමට මට මතක නැහැ එක පොතක් දුන්නා පරිවර්තනය කරලා ලියන්න කියලා. ඔක්කොම අධිකාරියට පවරගෙන තියෙන ඒගොල්ලෝ සාහිතික දීගෙන ඒගොල්ලෝ මණ්ඩල හදාගෙන ඒගොල්ලෝ තමයි සාහිතික දෙන්නේ අනිකායට. ඒකට අහුවෙන්නේ නැති එක ලොකු පිනක්. මේ මණ්ඩල වල පාස් වෙන්නේ නැති එක මම දන්නේ නැතුව බුරුමෙදලා වෙවිවා මං කිව්වා මේ ගල්ලුවර ගිහිල්ලා ත්‍රිපිටක විභාගෙට ලියන්නද කියලා. කටුකුරුන් දෙයින් ඇහුවේ. කටුකුරුන් අහක බලාගත්තා. අහක බලන්නේ ඇහුවා ආයුත උගන්වන කට්ටිය කවුරු කියලාද හිතන්නේ කියලා. එක්කෙකුට මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම බිකු බෝධිගෙන් ඇහුවා. බිකු බෝධි කිව්වා භාවනා කරන්න එතකොට ත්‍රිපිටකේ තේරෙන්නේ. මොකද බිකු බෝධියෙන් අහන්න හේතුව බිකු බෝධි මම බුරුමෙන්දලා එනකොට පෙරදින විශ්වවිද්‍යාලයට ස්කෝලර්ෂිප් එකක් දීලා තිබ්බා මේ PhD එකට. මට ලොකු ඕනකමක් තිබුණා PhD එකක් ගන්න. ඉතින් බිකු බෝධි මම එනකොට 21 කුටි මම ඉතින් ගිහිල්ලා ගත්තල බොහොම කූල් කතාවක් දාලා මම ඒවා මට බැච් මේ ස්කෝලර්ෂිප් එක ගන්න මට බුරුම ඉතිහාසය හදාරන්න ඕනේ කියලා. අනිත් පලාට ගන්න බෑ. අපි ස්කෝලර්ෂිප් එක දුන්නා අපි කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ආයෙත් මේ වගේ තැනක් හම්බ වෙලා. කිසිම තැනකින් ඉගෙන ගන්න යන්න එපා භාවනා කරන්න කියලා. ඥානරාම ස්වාමීන් වහන්සේ ඔය නමට තේරෙන දේ ගන්න. බුරුම ගියාට පස්සේ මම මේ වගේ සෙනසක තියලා අරුණ බැන්න පාවුසයිඩ් පණ්ඩිතවාසි කියලා මේ ධම්මජීව හම්සොත් විවේචනය කරන සංසටුව ආව. ඒ අපේ ලංකාවේ තිබුණේ මේ මොකද්ද මේ? විසුද්ධි මාර්ගේ ලිව්වයි කියලා අපි ආඩම්බර වෙන්න ඕනේ. සායතු ගැටි කරනකොට ධම්මජීව හම් බාර ගන්නෙත් නැහැ නේ. කිව්වා. මේ සායතු මොකද ධම්මජීව? මොකද සමහරව මට තේරෙනවා. මං ගන්නවා. තේරෙන්නේ නැතිව ගන්නෑ. ඒක හරි කිව්වා. ඒකට අරපත් ඉවරයි. මරත් තොටුන්නක් පැලඳුනා වගේ මට තේරෙන හරිය ගන්නවා. තේරෙන්නේ නැත්නම් පොත පිටිම ගන්න ඕ බුදු ආටුවචාන් වාසේ බාර ගන්න මට එමෙ කිසිම බැදීමක් නැහැ. ඒ නිසා මම විවෘතයි. මම ගොඩාක් මහායාන පොත් කියවනවා. මම ගොඩාක් කතෝලික පොත් කියවනවා. ගොඩාක් Hindu පොත් කියවනවා. මුස්ලිම් පොත් කියවනවා. මට කවුරක්වත් විරුද්ධ වෙන්න විදියක් නැහැ. මගේ පුස්තකාලේ ගිහිල්ලා බලන්න අහවල් කුණු හරපේ නැහැ කියලා නැහැ. බුදුපන්ට මට අටුවාචාන් වහන්සේ කියන්නේ මේකෙන් පිට මොකුත් කියන්න එපා, නිදර්ශන ගන්න එපා. මුස්ලිම් පොත්වල කියලා තියෙනවා මුස්ලිම් පොත්වලින් පිට මොකක් කියන්න බෑ. ඒක දෙයියෝ තරහ වෙනවා කියලා. මම මුස්ලිම් නෙවෙයි මම මේ පොතේ කියවට එපයි කියලා දෙයියෝ තරහ වෙන්නේ නැහැ. මගේ අටුවාචාන් වහන්සේ කියන්නේ මෙන්න නාම මෙන්න රූප කියලා. ඒක එක ආකල්පයක් හෝ විකල්පයක් පමණයි. නැත්නම් ඒකට සීමා කරගන්න නම් මම හිතනවා ඒක බුද්ධ ආගමට හෝ බුදුහාමුදුරන් කරන ලොකු නිග්‍රහයක්. මේ අනිත්‍ය ධර්මයට කරන ලොකු නිග්‍රහය. ඒක ගන්න එක විකල්පයක් විදිහට අරගෙන අනිකුත් අය විස්තර කළ දෙනවනේ. විශේෂයෙන්ම කියවන්නේ ඒ තායිලන්තයේ හිටපු බුද්ධ තත්ත්වහමතුන්ගේ පොත. ඒ වගේම ඥාන දීප ඥාන වීර නැහැ. කවුද? බුන්දලීටි ආම්දු. සීදීනසගත්තේ. ඒ ක්ලියරින් දෙපාර්ට් පොතේ තියෙන ඥාන වීර ස්වාමීන් වහන්සේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒ සංසල සාමාන්‍යයෙන් පිටකම් කරපු අය. බාර ගන්නෑ. අනිත් එක WS කරනවා මහත්තයා PhD ගතට පස්සේ. PhD ගන්න ඉස්සෙල්ලා පොත අමු මැට්ටා. PhD ගතට පස්සේ බේරදින විශ්වවිද්‍යාලයේ දුන්න අවුරුදු 20ක් විතර පුපුරන්න දුන්නා. කේන්ජයිතික තමයි හිටපු ප්‍රොෆෙසර් නැති වෙන්න දුන්නා. කේන්ද්‍රයේ හොඳම ශිෂ්‍යයා තියෙනවා මේ මම මේ සැරේ කියාට පස්සේ කියනවා භික්ෂුගේ උරුමය කියලා පොතක් තියෙන කෙනාවක් කියවලා බලන්න. ඒක පැයයි කතා කරන්නේ මාත්‍රිකා 65ක් කතා කරනවා. 65ට PhD 65ක් දෙන්න වටිනවා. භික්ෂුවක් කියන්නේ කවුද? උඹලා මේ සිංහ පොතකයෝ මොකාටවත් යට වෙන්න එපා. බුදුහාමර ඇති කරව මේ සිංහ සමාජයේ ඔය ආරයට මෙහාට ආරයේ දේශපාලන කතාවලට යට වෙන්න එපා. මේක මේ බිම්මලක් උඩට එනකොට පොළොව පලාගෙන ඉන්නා වගේ වරෙක්. එයා ගියා. එයා ගියා. භික්ෂුවට දෙනවා. ඒ නිසා අටුවාව හරිය අපිට සේවක මට්ටමින් වැඩ ගන්න හරිය ෂෝක් සම්ප්‍රදායත් හොඳයි. නමුත් ඒක ස්වාමිත්වෙන් තියාගන්න එපා. තියාගත්ත ගමන් අපි අර එදිනදා භාවනා කරනට අස්පනා අපිට පේන දෙයටත් අර කොහෙද ඉන්න අටුවාචාර්ය වංශේ නමක් ඇවිල්ලා අර්ථකථන දෙන්න හදනවා. කවදාකවත් භාවනා කරලා නැහැ ඒගොල්ලෝ. මොකටද? අපිට දැක නොමිලියම් වෙන උපදේශය හොඳයි. තිබිච්චාවයි. හැබැයි ඔකොළු දාගන්න එපා. පටලවා ගන්න එපා. ඒ නිසා ඒකට ඉඩ තියාගන්න. භාවනා කරනකොට භාවනා කරනකොට දැනීම සුතමේ ඥාන, චින්තාමේ ඥාන, සාකච්ඡාමේ ඥාන තියාගන්න මිසක් මෙයමයි මෙයමයි සත්‍ය සිස්ස බුරුයි ඉදමේව සත්‍යම් මොකමඤ්ඤං කියොත් ඉතින් මේ මනුස්සයා පිළියම් කරන්න බෑ කියලා කියනවා. උදව් උපකාර කරන නිසා මේ මාත්‍රකාව කොහොමනක්වත් කියලා නිම කරන්න බෑ. ඒක තේරුම් ගත්තනම් පෘථග්ජන භූමියේ ඉන්න බෑ කියලා කියනවා. නාම රූප පරිච්ඡේදය කියන එක නැත්නම් නාම රූප කියන එක තේරුම් ගත්තනම් විඥානපච්චය නාම රූප වෙන්නේ කොහොමද කියලා එයාට ආය පුතත්ජන භූමිය කැප නැහැ. එයා එක්කෝ සුතව ආර්ය ශාවක වෙනවා නැත්නම් කල්යාණ පුතත්ජනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒකට කවුරුත් කැමති නැහැ. කට්ටියට ඕනේ මේ මං දැනගත්ත දේ මම මට මේ බහුසුත භාවය ලබා ගන්න අයියා වෙන්න. අක්කා වෙන්න. ඉතින් ඒකට ධර්මයේ යාට කඩුව ගිල ගත්තා වගේ. මෝල් ගහක් ගිල ගත්තා වගේ නෝ හැරෙන්න පෙරලෙන්න බැරුව යනවා. නිසා ධර්මයේ ගණ්ඩ ඒකල විවෘත වෙන්න මම දන්නේ මේ යන මට ගොඩාක් තව ඉගෙන ගන්න වෙනවා ඒ නිසා මේක යෝජනාවක් පමණයි ස්ථිර වෙලා නැහැ තාම ස්වභාවේ සාකච්ඡාවේ තියෙනවා කියන මට්ටමන ගත්තොත් ධර්මය හරි වටිනවා ඉන්ද්‍රියයන් සංසාරය මූලික වචය විඥානයි වශයෙන් මේ නාම ධර්ම දීකල රූපයක් කියලා යනකොට බෙදත් කරලා ඒක එක පළුවයි කියන එක තමයි ඒක හරිසියුම් ඥානানন্দ ස්වාමීන් මතක් කරනවා. එතකොට ඔය ආයසුතුන් කියන නාම රූප දෙකේ විඥානයේ වැටෙන්නේ කොයි පැත්තද? නාම පැත්තට. නමුත් ඒ ශාන්ති කියනවා විඥානයේ බවන නාම රූපේ විඥානයක් නැහැ කියලා. තියෙන්න බෑ. ඒතර විඥානයේ තමයි නාම රූප වලට ප්‍රත්‍ය වෙන්නේ. විඥානයේ විසින් මවනවනේ නාම රූපය. ඒක නිකන් හුදු ප්‍රපංචයක් විතරයි. ඒක දැන් විඥානයක් නෑ. ඒක හරියට කණ්ණාඩියෙන් බලන රූපෙක hina වෙනවා කතා කරනවා. ඒක පණ නෑ. ඒ නිසා අපි දන්නවනේ මේ ප්‍රකෘති තාත්වික පිළිමිබුවක් මේ තියෙන නිසා නාම රූපයෙන් ලැබෙන විඥානයේ තුල විඥානේ නැති බව කියලා දෙන්න උත්සාහ කරනවා දර්ශන විද්‍යාවේ. ඒත් හොන්දටම දන්න දර්ශන විද්‍යාව. බටහිර දර්ශන විද්‍යාව කියන්නේ විඥානේ මවන විඥානේ නාම තුල විඥානේ තියෙනවා කියලා. ඒක ලස්සනට විස්තර වෙනවා විඥානයේ මවා ගන්න පිළිබිඹුව ඒ පිළිබිඹුව තියෙන කණ්ණාඩි තියෙන පොළාපයින් එක තියෙන නැත්තම් රිෆ්ලෙක්ට් කරනවා කියලා කියන්නේ ප්‍රතිවීක්ෂ කරන්න පුළුවන් ආදාස ගතිය. ඒ නිසා යහ පැත්තේ පේන පිළිඹුවේ මම ඉන්නවා කියලා හිතන එක තමයි තකතිරුකම කියන්නේ. අවිද්‍යාව කියන්නේ. මගේ පිළිඹුවක් මේ. වතුරේ බිල බලනකොට නාසිසස් ඉතුවේ දෙවඟනක් කියලා. ඉතින් යා බොහොම සාදරෙන් වැළඳ ගන්න කියලා. දැනගන්න යන යන වෙලාවේ වතුර කැළඹුණා. ඉතින් මිනිස්සයි අත අතහරින්න නැතුව දඟලලා දඟලලා දඟලලා එයා දැක්කේ ඇතුලේ ලස්සන දේව ගණක් ඉන්නවා. කදාකත් ඒ ග්‍රීක තරුණයා මේ කණ්ණාඩියක් දැකලා නැහැ. පිළිමිබුව දැකලත් නැහැ. ඉතින් එයා වැළඳ ගන්න ගිහිල්ලා ඒ වතුරෙන් වැටලා මැරුණා. ඒ ඒ මැරිච්ච වැටිච්ච ඉමට තොටට නාසිසුස්තොට කියලා නමක් ආවා. එතන ඇතුල්ච්ච පැලේට මල් පැලේට නාසිසුස් කියලා නම දැම්මා. Tamangeම පිළිඹු වලට ප්‍රේම කරන්න ගිහිල්ලා මැරෙනවා. ඉතින් අපිත් කරන්න දැන් දැන් මේ ආසුතු මං ඇසුරු කරන්න හදනවනම් මගේ පිළිඹුව මෙයාගේ ඇසුර තුල මැවි පේනවනම් වැඩෙනවනම් මම මෙයාට ප්‍රේම කරනවා. මෙයා කණ්ණාඩියක් වෙන්නේ මට. නමුත් මං කණ්ණාඩිය බදාගන්න. එහා පැත්තේ තියෙන මෙයා තුලින් මවල් පෙන්වන්න හදන මගේ පිළිඹුව තියෙන මගේ කීර්ති නාමය ඒක තුල විඥානය නැති බව මට තේරෙන්නේ මට මගේ තියෙන විඥානයට වැඩිය මෙයාගේ අසුර තුලින් ජන ජන ජනප්‍රිය භාවය හරහා එන විඥානයට අපි පුදුම ප්‍රේම කරනවා කිව්වොත් අපි නොකා නොබී හම්බ කරනවා. රට රාජ්‍ය අතහැරලා වෙනතන් වලට යනවා. මේ මමත් එක්ක ඉන්නවට වැඩිය මෙයා මේ ජනයා විසින් මටමවලා දෙන්න හදන පිළිඹුවට මැරෙන්න නටනවා. ඒක තුල ඇත්තටම මමෙක් නෑ. ඒගොල්ලෝ විසින් මාගෙන් අර කාර්ය කරන තුරු කරන රැවටිල්ලක් විතරයි මේකේ තියෙන කියලා දන්නවනම් ප්‍රශ්නයක් නෑ. ඒක සූස්තියක් තියෙනවා. ඒ සූස්තිය කියන්නේ ඩෝපමයින් කියලා ඉන්ජෙක්ෂන් එන්සයිමයක් හදන ඔළුවේ. ඒක හරියට නව අලුත් දෙයක් ටැග්ගක් ලැබෙනකොට ලාභයක් ලැබෙනකොට ඩෝපමයින් හම්බ වෙනවා. ඒ ඩෝපමයින් මේ එන්සයිමය ඇඩික්ෂන් එකක්. ඒ කියන්නේ ඉන්නේ ඉන්නේ වැඩි වෙනවා. වැඩි උනේ නැත්තම් එයාට ජීවිතේ කම්මැලි වෙනවා. ඉතින් ඊට පස්සේ එයා ඒක වැඩි කරගන්න භාවනා කරනවා අසීමිත භාවනාවකට යනවා. තල්ලි හම්බ කරනවා අසීමිත හම්බ කරන්න යනවා. කුඩු ගහනවා අසීමිත කුඩු ගහනවා. ඥාන පස්සේ යනවා අසීමිත ඥාන පස්සේ යනවා. ජනප්‍රිය වෙනවා ඉතින් ඒක ඇත්තම අහිංසක දෙයක්. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒක අර ඩෝපමයින් එන්සයිම් එකෙන් එන්නේ. එන්සයිම් එකේ මමට එන්නේ නැහැ. මේ මම මෙතන ඉන්නකොට එන්නේ නැහැ. ඒක කාට හරි හැප්පිලා ඒකින් එන පිළිඹුවත් එක තමයි ඔය ඩෝපමයින් එක වැවෙන්නේ. ඒ නිසා මුලාවක් තියෙනවා ඒකේ. ඒකේ මායාවක් තියෙනවා. ඒකේ මේ වංචනික ගතියක් තියෙනවා. මේ මම ජනප්‍රිය වෙලා ජන ජනයා විසින් මට දෙන්න හදන මට කීර්ති නාමයක් තියෙනවනේ. මම ඒකට ගරු කරනවා මටත් වඩා. ඒ නිසා මම වෙලාවට වැසිකිලි යන්නේ. වෙලාවට මූත්‍රා කරන්නේ. ජනයාගේ අවශ්‍යතාවයන් සඳහා සදී පැහැදී ඉන්නවා. ඒ අන්තිමට ඥානයක් නැති වෙනවා ඕකත් නැති වෙනවා Tamanට වෙලාවට වැසිකිලි වැසිකිලි නොයාම නිසා විශාල ලෙඩ රෝග දාගයක් ඇවිල්ලා වැල්ලට ගොඩට ඇදලා දාපු ගොඩ වැල් ගොඩ ගැඩවිල්ලක් වගේ මැරලා යන්නේ අපි දන්නවනම් මේ ප්‍රകൃතියට හොම ප්‍රේමයක් එන්නේ ප්‍රകൃතියේ පිළිබිඹුවට මේ හොල්මන එන්නේ ඉතින් මම දන්නේ නැහැ ඒක මම අහුවෙනවා මේවා කියන්න ගිහිල්ලා ඒ ගතිය ධර්ම කාන්තාවන්ගේ වැඩි කියලා කියනවා ඒකට ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වල ධර්ම පිළිස්සලත් වැඩි පිරිමිපක්ෂේ මේ අනුන්ගේ ඇස්වල ජීවත් වෙන හොඳයි කියනවනම් මට එන කීර්තිනාමට හොඳයි කියන කෙනාට මම ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒ නිසා ජනමාධ්‍ය දන්නවා දෙල්ලම. <laughs> ජනමාධ්‍ය දන පුම්බඩ ජනමාධ්‍ය දන මිනිස්සු වට්ටන්න ඒගොල්ලෝ කියන පුළුවන් නම් වරෙල අපිත් එක්ක අපි ඇවිල්ලා විශාල දැවැන්තියෝ බූවල්ලෝ අපි ඔක්කොම අල්ලලා තියෙන්නේ. අපි දන්නවා මිනිහෙක් හදන හැටි තා නසන හැටි. බුදුදහමේ කියනවා සබ්බේ ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගතියි. ඒ කාගෙටද අපි පුම්බන්න පුළුවන්? කාටවත් බෑ පුම්බන්න මොකද අපි ජීවත් වෙන්නේ මේ මේ මෙහා කියන දේ නාහනවා කියන එක නෙවෙයි තියෙන්නේ. හැබැයි ඒක විඥානයේ විසින් මවන ලද නාම රූපේ ඒක විඥානේ නෑනේ. පිළිඹුවේ නෑ කියන එක. ගේපුරලා ඇවිල්ලා දිලිසෙන් දෙයට කොටන්නේ. රිලව ගිහිල්ලා කණ්ණාඩි අල්ලා ගන්නට අන්නේ. නාසිසස් ගිහිල්ලා වතුර බදා ගන්න හදන්නේ. ඒ වගේ තමයි මේ ජනය අපිට පිරිසුදු අපිට ජනප්‍රිය භාවය ලබා දෙන ජනතාව අපිට පුදුම ඩෝපමයින් එන්සයිම් එකක් දෙනවා. එදාට අපි අලුත් වෙනවා. ඉතින් ඩොපමයින් එන්සයිම් එක වැඩි කර ගැනීම සඳහා හිත ෂට වැඩ පිළිවෙල ගොඩක් ගෙනියනවා. හොඳ වැඩ පිළිවෙලක් වෙනවා. ඒ කියන්නේ ඇතුළට යම් විදිහකින් කයින් එන වේදනාවට සැපක් කියලා හිතාගත්ත මිනිහෙක් හිතන්න බුදුහාමුදුරු කියන්නේ ඒකනේ. කයින් කයින් එන දර්ථයට සැපක් කරගන්න කියනවා. ඒකට ඒක ඩොපමයින් වෙනවා. ඒතර මාත් එක්ක මම ඉන්න තාක්කල් ජොලිය. මගේ ඉරියව්වේ ඉන්න තාක්කල් සැපවාසී ඉන්න තාක්කල් ජොලියක් යනවා. ඉතින් ඒක බුදුහාමුදුරු කියනවා ලද්දාමු දහනේ බුදු බුද්ධ මහා. නොමිලේ ලැබෙන සැපයක් ඒක. ඒකට ආයේ කාටවත් ගෙවන්න ඕනේ නැහැ, කැමරා ඕනේ නැහැ, රිෆ්ලෙක්ෂන් නැහැ, ලද්දා අමුදා. නොමිලේ ලැබෙන. ඒ නිසා ඒක අමිල සැපක්. ඒක බුදුරජාණන්සේගේ සුවිශේෂ නිෂ්පාදනය. මේ කයට ප්‍රේම කරපන්, ප්‍රේම කරපන් කියලා කියන්නේ ඇති හැටිය දැකපන්. ඒකෙන් එන දුකටත් සැපයක්. දුකටත් ප්‍රේම කරපන්. දරතේටත් පරිලාහයටත් කයින් එන පුංචි පුංචි හැම දෙයකම ප්‍රමෝදයක් කරගන්න කියලා. සති සම්පජඤ්ඤයක් කරගන්න කියනවා. එතකොට අර විඥානයේ විසින් නාම රූප මවනවා කිව්වට මවන ලද නාම රූපේ විඥානේ නැහැ කියන එක පිළිගන්න ගොඩාක් කල් ගියා. මට තාමත් ඒක හොඳටම ප්‍රත්‍යක්ෂත් නැහැ කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒක කල්පනා මාත්‍යාගේ පොතේ ටිකක් තියෙනවා. කල්පනා මාත්‍යා විස්තර කරන්න හදනවා ෆිලොසොෆිකලි. ඥානানন্দ සාංශ කෙලිම කියනවා නාම රූප විසින් මාන විඥානේ සමා වෙන්න විඥාන විසින් මාන නාම රූපේ තියෙන නාමේ විඥානේ නැහැ. ඒක නිකන් මේ පිළිඹුවක්. නැත්තම් අපි පිජල් කස්තු වගේ හතර දිනක් හදාගෙන රාජ්‍ය කරන්නේ. කෝක මැරුවත ඇත්තද මැරුණාද කියන්න බෑ. පිජල් කස්තු වගේ හතර දිනේ දාගෙන ඒත් ඔක්කොම පිජල් කස්තු සීම හදලා තියෙනවා. අද ඉතින් ඔක්කොම ලැබෙනවා රාජ්‍ය නායකත්ව සැලසුම් වලට උත්සව වලට. කොයි එක්කද පිළිවෙල ගැසුව කියලා හොයන්න බෑ. යනකොට හතර දෙනා එකට යන්නේ. වෙඩි තියනකොට කාට වෙඩි තියනද? පිටිලා ඇත්තටම පිළිවෙල ගැසුව මැරුණත් කට්ටිය කියන නෑ මැරුන්නේ නෑ. ප්‍රභාකරන් මැරුන්නේ නෑ කියලා ප්‍රභාකරන් මේ වීඩියෝ එක බලන මරණව පෙන්වන බලන වීඩියෝ එකක් හදලා පිටත් කරා. ප්‍රභාකරන් මරලා පෙන්වන වීඩියෝ ක්ලිප් එක රට උද්දාමයට පත්තලා ඒක ප්‍රභාකරන් වීඩියෝ එකත් බලාගෙන ඉන්නවා. මම මැරිලා නෑ. මේ ප්‍රභාකරන් වගේ එකෙක් මැරලා තියෙන කියලා. ජේසුස් වහන්සේ මැරෙලා නැහැ. ජේසුස් වහන්සේ උත්ථානේ වුණයි කියලා පචයක් කියලා ටිබෙට් රටට ගියා. හිට්ලර් මැරෙලා නැහැ. පොඩි මිනිහෙකුට යන බනකොට හිට්ලර්ගේ DNA නෙවෙයි. man machine. කොයිද ගියේ? දැන්ට ඒ නාසි මේ අමුදාය වැඩ කරපු මේ කැන්ඩිවෙනි ලෝක යුද්ධේ මේ වැඩ කරපු ඒ ඊශ්‍රායල් කාරයෝ මරුවනේ තීමාවක් නැතුව මරුවනේ. උන් ටික තමයි දැන් ඇමරිකාවට උපදෙස් දෙන්නේ. උන් කියනවා තුන්වෙනි සැරේටත් අපි මෝඩ වෙයි කියලා හිතනවාද කියලා. දෙවෙනි ලෝක යුද්ධදී අපි මෝඩ වුණා යට වුණා. අපි ඉගෙන ගත්ත යමක් එතන. ඒක තමයි දැන් ඇමරිකාවට ගිහිලා දීලා කිසිම කෙනෙකුට යලි උත්සාහ දෙන්නේ ඊශ්‍රායල් කේන්දරයට ඇමරිකාව yes sir කියන සල්ුට් එක ගියා. ඒ නිසා අපිට මේ හිතුවට අපි මේ විඥානය කරන මායාව විඥානය කරන මේ පිළිබිඹුව ඒක අපි කාලා හිටියට ඇත්ත කියලා ඒක බොරුයි. ඒකේ විඥානේ නෑ කියන එක තමයි ෆිලොසොෆිකලි නැත්නම් දාර්ශනිකව කියලා දෙන්න පුළුවන්. ඒකේ සියලු අංගපසංගේ යුක්තයි. හැබැයි හරියට මේ හෙලෝග්‍රැෆික් රූප තියෙන. හෙලෝග්‍රැෆික් රූප තියෙන ඒ රූපේ ත්‍රිමාණයි. හැබැයි මැදින් අත දාන්න පුළුවන්. ඔය පසල් වර්ල්ඩ් කියන එකට යනකොට ඒ රවම ගහලා එනකොට කෙල්ලෙක් ඉස්සරහින් ඉඳන් කතා කරගෙන ඉන්නේ. ඊගාට යන්න තියෙන මෙතෙන්ට කියලා. බලනකොට එතන එළියක් තියෙනවා. මිනිහෙක් කෙල්ලෙක් නෑ කෙල්ල කතා කරනවා. මේ එළියට එනකොටම කෙල්ල හිටගෙන කතා කරනවා. අත දැම්මා කුරුල්ලෝ ඉන්නවා ත්‍රිමාණයි. මට ඕනේ සතිපාසලට ඒක හදලා පෙන්නන්න මේක හොද මේ මේ දෘෂ්ටි මායා කියන එක. ඒක තියෙන්නේ මේ ඕස්ට්‍රේලියා නෑ නිව්සීලන්ත වල පසල් වල කියලා අන්තිම ඈත පළාතක තියෙන නගරයක්. හදලා තියෙන අක්කර පහක් විතර ඉඩම ඒක ඇතුළේ ගියාම මනෝ විකාර කරලා පෙන්නනවා. ඔක්කොම භෞතික විද්‍යාව විනෝදේ කියලා පොතක් ඇති මං ගෙනෙන්න කොහොම හරි ඒක හොයාගන්න ඕනේ. ඒකේ තියෙන ඔක්කොම හදලා පෙන්නලා තියෙනවා. මෙහෙම ගියාම බිත්තියේ මේ අයින්ස්ටයින් ඉන්නවා. බැලුව බැලුවට hina වෙනවා මිනිහා. මට මිනිහාගේ රූපේ නෙවෙයි තියෙන්නේ මිනිහාගේ මූණ ඇතුළට කාව් කරලා තියෙන්නේ. ඇතුළට අර බුදු පිළිම තියෙන ඇතුළට. ඉතින් ඒක දිහා බලනකොට මද තෙරේසා ඉන්නවා. hina වෙනවා. එක එක හොඳ කොයි මෙහෙම බැලුවත් එයාට hina වෙනවා. මෙතෙන් කියලා බැලුවත් hina වෙනවා. මොකද ඒකේ තියෙන මේ ඉස්සරහට ප්‍රොජෙක්ෂන් යන්නේ පස්සට. අයින්ස්ටයින් ඉන්නවා. මාරු සෙල්ලම් ටිකක් තියෙනවා. මට ඔක්කොම බලන්න බැරිනවා මම ටිකක් බැලුවා. ඉතින් ගියට පස්සේ වෙනවා බලන දේ ඇත්තේ නැහැ, තියෙන දේ පේන්නේ නැහැ. පේන දේ තියෙන්නේ නැහැ. තියෙන දේ පේන්නේ. එතකොට වෙනවා මේ විඥානය හදාගත්තොත් තියෙනවා කියලා තියෙනවා කියලා තමයි ගන්නෙ. හැබැයි මම මේ දෘෂ්ටි මායාවෙන් දෘෂ්ටි පැවැත්මෙන් විඥානය රවට්ටනවා. ඒක දැන් ප්‍රසිද්ධයි මේ මේ මේවා එක නිසා ඔය. කම්පියුටර්ස් නිසා. ඉතින් ඒකටම හදපු ලෝකයක් තියෙනවා puzzle world මායා ලෝකේ. ඊට පස්සේ පේනවා ඒකේ හරි හරි හරිම සිම්පල් වැඩේ. ඊට පස්සේ නෑ වහ කණ්ඩ හිතෙනවා. සෙනඟ පවුල් පිටින් යනවා. හැම එකම කනවා. මේ මේ රෙස්ටොරන්ට් එකේ තියෙනවා මේ මොනවද ඒවට කියන්නේ මේ ඉස්සර ලංකාවේ තිබිලා තියෙන මගුල් පරක්කුව කියලා එකක්. මගුල් මෙතර කෑම කන්න පරක්ක වුණොත් එහෙම පෙරකාවක් දෙනවා විස දාන්න. අර මිනිස්සු වලිග හපාගෙන ඉතින් අරක කර කර ඉන්නකොට විජහට කෑම වේලා ඊයෝ තමුසලට දාම් බැරි වුණානේ පෙරලිකා විස්ත ගන්න කියලා කෑම ටික දෙනවා. කියන්නේ මගුල් පරක්කුව කියලා ලස්සන කැටෝලින් හදන දෙල්ලමක් තියෙනවා. ඉව්වා පුරෝලා ඒ හරිම ලස්සනයි මේ පොඩි ළමයිට හරි ලේසිව උගන්වන්න. මොකද පොඩි උන් හරි ලස්සනට අල්ලනවා ඉතින්. ඒ තේක බොනකම් මේසෙ උඩ තියලා තියෙන ඒ වගේ මඟුල් පරක්කු මේ එක එක ජිග්සෝ පසල්ස් හරි අසලා තිනවා විශාල කොට නැගිලි. ඒකට ගියාම පේනවා මනස කියන්නේ කොච්චර විහිළුවක්ද. තියෙන දේ පේන්නේ පේන දේ තියෙන්නේ. ඉතින් හැබැයි භෞතික විද්‍යාව යන්නේ තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන පදනමේනේ. මේ අතගා අතගාල බලවට වඩා බලන දේ වඩා ප්‍රත්‍යක්ෂයි කියලා නේ කියන්නේ. ඒකත් පචයි. ඒකත් මනස විඥානයේ විසින් මවන ලද නාම රූපයක් වෙන්න පුළුවන්. ඉති මුද්‍රජානන්සේ දහසක් රූප එක සැරේම වනවා. එක රූප දහසක් එකක් වෙනවා කියනකොට චක්වාල හඳුරෝ නෙවෙයි චුල්ල පන්තක හඳුරෝ. ජර්මන්සේ පයින්ඩකාරය ගිහලා කියනවා චුල්ලපන්තක හඳුරට එන්න කියන්නේ කියලා. එයාගේ අයියා රහතන් වහන්සේ මල්ලි වේලවලා. ශූරල ඵලයන් කියලා. උන්වහන්සේ මිනිහට පොඩි ලණුවක් දීලා යනවා දානෙට. එනවා මේ චුල්ලපන්තක නෑනේ දානෙට. ඒක කියනවා ඉතින් ඔක්කොම දන්න ජොල්ලබන්දක දැන් සිවුරල්ලා ගිහිල්ලා කියලා. බුදුහාමර සිවුරල්ලා නෑ උරහත් කළා. තනින්ට කාණෙක් කෙනා තව විනාඩි 20ක් විතර දිනවා බලලෙන් ගියාට බලන හැම ගහක් ඇටම ජොල්ලබන්දක හඳුරනවා. අරමසෙයිල කියනවා 1000ක් විතර හඳුරනවා එකමයි. ওই බුදුහාමර කියන එක නමයි. අර ඉර්ධියක් මම ඊට පස්සේ කියන්නේ එක්කෙනෙක්ගේ සිවුරෙන් අල්ලන්න කියනවා. එතකොට අනිත් ඔක්කොම නැති වෙනවා කියනවා. එයා අඬ ගහන ඉන්නේ කියනවා දානෙට. රහතන් වහන්සේ. අල්ල අත අල්ලුවෙකන විතරයි ඇත්ත. අනිත් ඔක්කොම ඒ වෙනුවට ඒ මවන රූපේ හැටියට යාට පේන්න සකස් කරනවා. එක එකව ඉඳගෙන දහසක් වශයෙන් මවන්නේ. ඊළඟ ඔන්න අල්ල කැමැති එක නෑ අතින් අල්ලන්න කියනවා. අල්ලපුවාම අනිත් ඔක්කොම නැති වෙලා යයි තුරු වෙනවා. ඉතින් දැන් නිකන් හරියට වචන හරියට පාවිච්චි කරන හරියට විද්‍යානුකූලව කරලා පෙන්වන්න පුළුවන්. පින්නවල පස්සේ වෙන බුදුරජාණන්සේ මේක අවුරුදු 2600 ඉස්සලා කරලා රහත් කරවන්න තරම් කමට අහනකුත් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ මායාකාරයෙන් මායාව පෙන්නලා පුස්ත බිඳලා පෙන්නලා තියෙනවා. ඒ කියද්දිත් බෞද්ධ කොච්චරක්ම වදානවා. බෞද්ධ වෙලා කොච්චර අදහනවද? ඒ මොකද මේ නාම රූපච්චය විඥාන විඥානපච්චය නාම රූප කියන එක දන්නවට වැඩිය පේන දේ අදහන. ඉපයන්න බෑ බෑ කියන. එන මොනෝ කියන්නේ? පේන දේ අදහන නැතුව පේන්නේ නැතුව අදහන කියපම වැරදිනේ. මොකද පේන දේ මනස විසින්ම වන ලද්දක්. ඒකට කියනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය. නැත්නම් යෝගාචාර කියලා what you see that you are. ඔබ දකින්නේ ඔබට දකින්න ඕනේ දේ. wherever you go there you are. ඔබ යන යන තැන ඔබ උඹේ මතිමතාන්ත ටික තමයි ඔබ අරන් යන්නේ ඒක තමයි ඔබ බලන්නේ. ඉතින් ඒක ආවට පස්සේ පේනවා අපි කොච්චර මායා කරගත්ත ලෝකෙද ඉන්නේ ඒක ඒක නැති කරන් තියෙන එකම දේ තමයි මම දැන් මෙතන කියලා ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ හැකිතාක් හිතපාත්තක්. ඒතර පේනවා බාහිරේ තියෙන මායාව මායාව ඊට අඩු වෙන්න ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. ඒ සම්බුද්ධයන්සේ නාම රූප පිළිබඳව මේ මායාකාරී ස්වරූපේ වෙන්නේ තවත් මේ අපි ඉන්න පිස්සුවට පිස්සු ඇද්දලා නෙවෙයි. ගැලවුම් මාර්ගයක් තියෙනවා. මෙයාකට පිස්සු ඔය කතා කරාට ඔය වෙලාවට විතර ඌ කතා කරන්නේ. කවදාවත් නැත්තම් කතා කරන්නේ. බද්දලට වින්සිත් දෙන්නේ සිවුරක් අඳගෙන ඉන්නවා. නැත්තම් ගහලා එලවන්නේ පල්ලේ හරි මම. දැන් ආහන දේවල් බලන්න බලන්න. දැන් කීයකට තියෙන්නේ? 2 2 40යි පල්ලෙහා. ඔය කල්පනා කර ඕක තමයි නාම රූප කල්පනා කරගෙන ඉන්නේ. දැන් තනකොළ ගහක් ගලවන්න ඉන්නෙත් නෑ දැන් තනකොළ ගලවන්නත් බෑ. මොන වෙලක් කරන්නේ? උඹ අලි හොරා නේනේ. දැන් කොයි වත මොනවද කරන්නේ වත පිළි? 18. 18. අම්මේ 18 කට යන්නේ උනාට මොකක්ද අපේන මොකටේ? කිසිම අඩුපාඩුවක් නැතුව ඉන්න ඔය වැඩ කරගෙන යන්න යනවා. ඔය ඇවිල්ලා වැඩක් කරපන්කෝ. නාම රූපච්ච විඥානං කියලා ඒක තේරෙනවා টොප් එක. අපි කරන විකාර. දවසකට අපි කොච්චර විකාර කරනවද කියලා ඒ දැනගෙන ඒත් කරනවා. ඒ කරලා බලන කොච්චරක් අපි රහත්තල් ගන්න දැනගෙන කරනවද රහත්තල් ගන්න නොදැන කොච්චර කරනවද කියලා. හරි පුදුම ජොලියක්. එච්චර ජීවිතේ ඒක විතර ඒ කියන්නේ හරියටම දැන දැන ඒ ඒ විකාරය කරනකොට රහත්තල් ගන්න දැනගන්න කියලා වැඩ. ඒකට දුස්තිය කියලා තමයි කියන්නේ. ඒ ධර්ම ධර්ම රසයක් තියෙනවා. මේ මිනිස්සු විචර මේ પરමාර්ථ දීගෙන සැලසුම් හදාන කරන ජෝක් එකේ හැටි. ඒ ජුලියේ හිටපල්ලකෝ මේ තියෙන දේ කරගෙන හිටපල්ලකෝ. ඒකට ගහන්න කවුරක්වත් නැහැ බුදුහාමර මේ අප්‍රමාදයේ ඉදිරියට කරපු නිසා. ඒක කරනකොට වෙනවා අපි ජෝක් කරලා තමයි. හැබැයි අපි ජෝක් එකක් බව දන්නවා. එහෙම නැත්නම් අපි රාත්තල් ගහන දන්නවා. ඒකට උදව් කරන්නේ සම්බ්‍රක්මචාරින් වහන්සලා තමයි. කවුරක්වත් වැඩි සීරියස් ගන්න මොනවා කයි වර්ධිනවා කොහොමද වර්ධිනවා තමයි වර්ගය බොහොම ශ්‍රේෂ්ඨයි ඒක ඇත්තට ගණන් ගන්න දෙයක් නැහැ සාසනේ මේ සාසනේ අපිට මොනවද කරන්න පුළුවන් මොනවාක්වත් කරන්න අපි මේ කරන දේ බුදුහාමුදුරුත් එක්ක බලනකොට කණාමැදිරි තරම්වත් නැහැ යකෙම අපි කරන වැරදි මොනවාක්වත් නොදන්න අන්ධ පුත්තජනෙත් එක්ක බලනකොට ඉතින් එච්චර ශ්‍රේෂ්ඨකමක් පේන්නත් නැහැ අපි ළඟත් තියෙනවා වලිගෙ නැතිකම විතරයි තියෙන්නේ භාව නැව තියෙනවා අපි ගාව. භාව කියන්නේ වලිගෙට. භාව නැව තියෙනවා. භාවනාව කෝක විතර. වලිගෙ නැති බව විතරක් දන්නවා. නිතරම අතකාල බලතෑගෙන ඒත් බල්ලෝ කියලා බයිනවා. ඉතින් බලන අතකාල වලිගෙ තියෙනවා නම් බල්ලා. වලිගෙ නැත්තම් නෑ. මෙල්බන් පැත්තේ මොකද කියන්නේ? අපේ දැක්කේ නැහැ සමහර. වලිගෙ තියනවාද? ඔයාලා බලන්න. මේ පැත්තට පස්ස දැම්මොත් ඔයාලා කියන්න. තනතුරුන් පස්සෙත් නහමද? හොඳයි හොඳයි. ඉස්සරහ කරු ස්වාමීන් වහන්සේ මේ දවස් ටිකේ භාවනා කරන් යනකොට භාවනා අධ්‍යක්ීමක් විස්තර කරන්න කැමතියි. මම පරියන්ක භාවනාව කරනකොට මට දැනෙනවා මගේ ඔළුව පිටිපස්ස නහය අටය කොහොම නිකන් සීතල වෙලා යන ගතියක් ඊට පස්සේ මම තව දුරටත් ඒක දිහා බලාගෙන ඉන්නකොට මගේ ඇඟම නිකන් කණිනා වගේ එතකොට මට දැනෙන්නේ නැහැ එළියේ තියෙන එළියත් මගේ ඇඟේ බරත් දෙකම එක හා සමාන වෙන බව තේරෙනවා ඉතින් ඊට පස්සේ තව ටිකක් බලාගෙන ඉන්නකොට හිත හද වෙලා හිත හද වෙච්ච ගතිය දැනෙනවා ඒක ගැන මට චින්තාමය ඥානකින්වත් භාවනා ඥානකින්වත් ඒක මට ඒ ස්වභාවය විස්තර කරන්න බෑ එතන ඉඳගෙන ඇඟ නිකන් උත්තරන් නිර්වින්දනය වෙලා වගේ කිසිම දෙයක් මම හිතනවා මට කිසිම දෙයක් උනත් තේරෙන්නේ නැති ගැතියක් වෙනවා කියලා ඒගොල්ලන්ට ඒක හැමතිස්සෙම සමාජලාට එනවා ඒකට කරුණු දැකසනකොට ඒක සමහර වෙලාවට සමහර තැන්වල මේ විදියට වෙනවා එතකොට ඒ වාගේ මම සා මම නෙවෙයි කියන සීමාව නැති වෙලා බාහිර පටවි ධාතු අජත්ත පටවි ධාතු බාහිර තේජෝ ධාතු අජත්ත තේජෝ ධාතු ඔක්කොම කලවම් වෙලා වගේ අනේක හිත දකින්නේ නන්නත්තර වෙලා පාලනයක් කරගන්න බැරි තත්ත්වයක්ද නැත්නම් මේක දැයිති ස්වභාවයෙන් ඕවේ නඩත්තු වෙනවනේ දැන් මගේ කියාගත්තොත් නඩත්තු කරන්න ඕනේ දැන් මේක ස්වභාවයෙන් නඩත්තු වෙලා ඒක නිසා මම නිකන් මේ ආණ්ඩුවේ වැසිකිළියට ගියා වගේ කියලා ජොලියක්ද වැටෙයි අ අපලම් ඒ කියන්නේ ඇති වෙන්නේ ඒක ඒක කිසි අදහසක් පහළ වෙන්නේ නැහැ හිතේ සතුටක්වත් අකමැත්තක්වත් එහෙම ඒක වෙන වෙලාවට ඒක විදියට නිකම්ම සිද්ධ වෙන්න හරිනවා මිසක් එහෙම කිසිම සිතුවිල්ලක් බලාගෙන කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ එහෙම බෑ කියන්න බෑ නැත්තම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ මගෙන් අහන්න හිතෙන්නේ නැහැ ඒක ඒක ප්‍රශ්නයක් වෙලා කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් අහන්න වෙන්නේ මේක අරුමයක් මේක වෙච්චි නැති එකක් ඒ වෙච්ච නැති එකක් කියනකොට අනිවාර්යයෙන්ම හිත ඒක හොඳ නරක හරි වැරදි ළඟාවීමක් අකරතැබ්බයක් වශයෙන් හිත බෙදන්න හදනවා. ඒකට කියනවා ජජ්මන්ටල් මයින්ඩ් කියලා. අන්න ඒක දිහා බලන සිද්ධිය වෙයි. මේ සිද්ධිය වෙනකොට මේක අකිංචනං යමක් නොවන දෙයක් වඩටපත් වෙච්ච දාසම රහත් වෙනවා කියන්නේ. ඒක යමක් වෙලා ඒකන අපි කතා කරන තාක්කල් එක විදියට කෙනහිල්ලක් මේ කරන්නේ. එක විදියකට අභියෝග කිරීමක් කරන මං තරහට කියනව නෙවෙයි. මේ තමයි හිතේ හැටි. ඒක නිසා ඔව් එක්කසන් එහෙම එහෙම දෙයක් සමහරවිට හිතනවා එහෙම දෙයක් වලට මට කියලා දැනගන්න එහෙම දෙයක් කියන්නේ මොනම දෙයක්ද තේරෙන්නේ මොන මොන දෙයක්ද තේරෙන්නේ ඒ වගේ ස්වභාවයක වෙලා ඊට පස්සේ එතනින් ඒක නැති වුණාට පස්සේ ඒක සංසන්ත ඒක ගැන විස්තර බලන්න වගේ ඒ වගේ පහළව දැනගන්න හිතනවා ස්වාමීනි. තාම මට පැහැදිලි නෑ. ඒක වෙලා නැති වුණාට පස්සේ පශ්චාත්තාපය දිතුරු වෙන්නේ සතුටක් දිතුරු වෙන්නේ. පශ්චාත්තාපයක් නෑ කොහොමද දැනෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. සතුටක් වෙන්න පුළුවන් හලවන් ඒක එහෙම සතුටක්ද කියලාත් එහෙම කුතුහලයක් කියුවොත් බලලා කුතුහලයක් කිව්වොත් බලලා නෑ සරණත් ඒක ඒක Tamanට කුතුහලයක්. ඒක අරුමයක් කිව්වොත් ඒ ගැලපෙනවද ඒ වචනේ? ඒක කලින් දැනලා නැති හින්දා ඒක එහෙම වෙන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. කලින් එහෙම මට තේරුණා නැති හින්දා දැන් මේ විදිහට දැනෙනකොට ඒක දැනීමකට එහෙම කියන්නත් පුළුවන් කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. දැන් මම හිතනවා රාමුන්ට ගාන උත්සාහ කරන්න භාවනාව කරගෙන යන්න තමයි අහන්නේ මම ඒක නිසා අපි මට අනුතු අනුන්ට අත්දැකීමක් කියනවා මම කැමති ඒ ගැන දැනගන්න ඒ කියන්නේ ඒ ඒ ඒ නිසා තමයි මම එහෙම අහන්න හිතුනේ ඒක හරි ඒක අහපු නිසා අහපු නිසා මේ ඉන්න කට්ටියටත් ඒ අත්දැකීම බෙදා ගියා ගන්න පුළුවන් නේ. ඒ වගේම තමයි ඒක දිගට දිගට කරගෙන ගන්න තීන්දුව කරන නිසා ඇහුවේ නැතත් හානියක් වෙන්නේ නැහැ. දිගට කරනකොට කරනකොට මේ අත්දැකීම උදේට කනවා දවල්ට කනවා ගන්නට එනවා. දැන් තියෙනක ආධ්‍යාත්මික ළඟාවීමක් නේ. මහා විශාල කුතුහල ජනක දෙයක් අන්තිමට ඒක normalize වෙනවා. ඒක නිසා මානසික මේක මානසික රෝගයක් කියලා හිතමුකෝ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මේ හිස්ටරික් ඇන්සයිටි එක නැත්තම් හිස්ටරික් ලෙවල් එකේ තියෙන එක day to day unsatisfactory එකක් නෑ බාඩපත් වෙනකම් භාවනා කරන්න ඕනේ. මේක එදිනදා ජීවිතයේ දෙයක් වෙනකම් මේ ට්‍රෝමා එක හිස්ටරික් ලෙවල් එකට යන ට්‍රෝමා නැත්තම් ලොකු කුතුහලයක්. ලොකු බයක්. ලොකු සතුටක් වගේ තියෙන එක day to day unsatisfactoriness සාමාන්‍ය කරදරයක් විදිහට යනකම් ඒකට ඇත්තටම භාවනා කරනවා කියන්නේ ඒ නිසා ඒකේ තියෙන මම දකින හොඳ පැත්ත තමයි මේක අලුත් දෙයක්. අලුත් දෙයක් කියලා කියන්නේ දන්න දේ නිවැරදි නෑ. ඒක තමයි ඒක දෙන මොකද්ද කියන්නේ. උපමානයක් දන්න දේ තුල නිවැරදි නෑ. ඒ නිසා නිවනට එන්න නම් දන්න දේට සාපේක්ෂව නොදන්න දේට යන්න ඕනේ. නොදන්න දේට යලකොට හිත බයක් ඇති කරගන්න. කුකුසක් ඇති කරගන්නවා. ශරීර බයක්, ජීවිත බයක්. ඒ තමයි පෘථජ්ජනයාගේ හැටි. ආර්ය පුද්ගලයා නැත්තම් වීරයවන්තයා තපස හැම වෙලාවෙම අලුත් දෙයක් කරනකොට කම්මෝගෝ චිකාගෝ. වෙන දෙයක් වුණාවේ අපි යමුක ලුණාවේ කියලා එකපාරක් තිබුණා. මොකද ලුණාවේ ගිහිල්ලා මේ බැඳපු නැති කපල්ස් 25ක් විතර අහුවෙලා පත්‍රේ දාලා තිබ්බා. ලුණාවේ රෙස්ට් හවුස් එක අල්වට කරලා. ඊට පස්සේ කෙල්ලෙක් ලේද කොල්ලෙක් ලේද කෙල්ලෙක්ගේ ඔටෝ බයර් එකේ එන දෙයක් වුණා අපි යමුක ලුණාවේ කියලා. කන්නේ නැහැ පොලිසියට වුණ කවන්නේ අපි දෙන්නේ යාන් රෙස්ට් හවුස් එකට. ඉතින් ඒ වගේ මේ ඒ කුතුහලය සදාචාරවාදියා කැමති නැහැ. ආගම කැමති නැහැ. අලුත් දෙයකට යන්න. නමුත් යන්න නැතුව මේ වගේ දෙයකට යන්න නැතුව අපි පරිණාමයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි තාම ඉන්නේ රාමුවේ. ඒ රාමෝ කැඩෙන හැම වෙලාවෙම අපි පිරිත් නූල් ගැට ගන්නවා. රාමෝ කැඩෙන හැම වෙලාවෙම පඳුරු දානවා. රාමෝ කැඩෙන හැම වෙලාවෙම අපි මානසික රෝග කියලා මේ යනවා. ඒක නිසා පොදු චෝදනාව ඒකට කියන්නේ සද්ධාව නැහැ කියලා. ඒ දෙයට යන්න හේතුව සද්ධාව නැහැ. ඒතකොට රිදෙනවා. මෙච්චර කරන අපි මෙච්චර කරන අපි සද්ධා නැතිනේ. ඔච්චරට සද්ධාව තියෙනවා ඊගාව මට්ටමට යන්න සද්ධාවමයි. සද්ධාව තව ඉදිරියට යන්න නම් අලුත් දෙයකට පරිේශන තෘෂ්ණාව රිස්ක් ලවින් කියලා කියන්නේ. ඕන දෙයක් වෙලා මම යන්න සාසන වෙනින් කැමති කියලා මට්ටමට එනකොට අපි ළඟ තියෙනවා මේ සෙල්ලක්කාර ගතිය. ඒක දකින්න ස්කවුටින් වල. ස්කවුටින් වල තියෙනවා නොදන්න පරිසරයකට ගිහලා කැම්ප් එකක් ගහගෙන රෑ ඉන්නවා. දන්නේ නැහැ. දන්න කියන දඟුලේ පැත්තකට යනවා. අපි බලාපොරොත්තු වෙනවා 25 වෙනිදා මේ ස්කවුටින් කට්ටියක් ගෙන්නලා ඊය ආවා. 29 වෙනිදාත් 28 වෙනිදාත් අපි මේ ස්කවුට් කැම්ප් එකක් තියෙනවා. කියලා බලනවා මේ සතිපාසලත් එක්ක ළමයින්ට පන්ති කාමරෙන් පිට කැලේකට ගිහිල්ලා ඒකේ තියෙන ඒ නවමු භාවය. ඒක මේ ඒක ඩෝපමයින් ඉන්ජෙක්ෂන් එක එන්නේ ඉන්ජෙක්ෂන් නෙවෙයි එන්සයිම් එක එන්නේ හැම වෙලාවෙම අලුත් දෙයක් කරනකොටලු. ඒක නිසා බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා යෝනිසෝමනසිකාරය කියලා සම්ප්‍රදාන කුල චින්තනයේ තුල නිවන නැහැ. අයෝනිසෝමනසිකාරය තුල. යෝනිසෝමනසිකාරය තුල කියන්නේ ඒකට විප්ලවීය චින්තනයක් එන්න ඕන. ඒකට තේින්න ආයෙ කරලා බලන්න හිතෙනවා. ඒ ඒ නොදන්න දේ නూరు නොපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා. ඒ නూరు නොපුරුද්දේට නිකන් කුයි කුයි ගන්න ගතියක් තියෙනවා. අන්න ඔතන ඩෝපමයින් කියන්නේ. ඕකේ පොඩ්ඩක් තියෙන්න ඕන නිකන් වත් යනකොට නිකන් පතෝල කනකොට නිකන් උම්මලකට කැලක් කැපෙනවා වගේ. නැත්තම් පතෝල වල පතෝල රත්තරන් තියෙන එක වෙනවා දා කන්න බෑ. උම්මලකට කැලක් දාන්න. ඉතින් ඒ වගේ අපේ දවසේ හැමදාම අලුත් දෙයක් වෙන්න නම් අපිට ඒ කුතුහලේ එහෙම නැත්තම් ඒ නාමුතාවේ ඒ කියන තිරියන් වෙනවා කියලා. එතකොට අපි සම්ප්‍රදායට වෙන අවුරුදු 50 වෙනකොට මිනිහා ගන්න දෙයක් නැහැ. ඌ ඌ රාමු හදාගෙන ඉවරයි. කොබ්බෙල්ල කට්ට ඇතුළට ගියා වගේ ඕක ඇතුලේ හරි ජොලි. ආයි <laughs> වර්ධනයක් නැහැ. මේක නෑ. 60 වෙන්නට පස්සේ තමයි වැඩ පටන් ගන්න. පෙන්ෂන් ගත්තට පස්සේ. දිගට යනවා. ඉතින් නිකමට හරි හිතන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 32 දී කුරුසෙට තිරණ ගාලා මකුවට 60 වෙන්නට පස්සේ හිටියානම් මේනම් බඩුව ඉඳලා තියෙනවා. ඉඳලා තියෙන්නේ ටිබෙට්. ටිබෙට් වල ඉඳලා තියෙන්නේ බෝසතාන් වහන්සේ නමක් විදිහට ඒ චරිත ලියවිලා තියෙනවා. මේ ඒ කාලේ කතෝලික සභාව පිළිගන්නේ නැහැ. ඒ කාලේ තමයි මෝරලා තියෙන අර 30 ගානක කරව පරිශ්‍රණ වල ඉදිරියට ගියේ 30 ගාන යනකොට එන රස්තියල් දුවේ නේ රෝමන් කැතලික් චර්ච් එක ඇතුළට ගිහිල්ලා ඉන්න ටැක්ස් එකතු කරන එළියට ඇදලා දාලා අධිරාජ්‍යල බැනලා ඉතින් එතකොට නගරාජ්‍යුද්ධ කරන්න දෙන්නේ නැහැ මෙයාට කුරුසින් තිලට ගන්න වෙනවා බෑ ඇතුළට යනකොට පල්ලියට ඉස්සල්ලාම එන්නේ ටැක්ස් කලෙක්ට් කරන්න ඒගොල්ලෝ එනේන මම නිකන් දවසට මෙච්චරක් දෙන්න දෙනවා පොලිය දෙනවා අඩුයි කියලා වට කරනවා. ඉස්සන්ස යනකොට පාළිය පිළිලලු. ඇදලා ඊයට දාලා. ඉතින් ඉතින් පන්දි පාදට කරන්න දෙයක්වත් නැහැ. නගරාධිපති කරන්න දෙයක්වත් නැහැ. මෙයා කරපු වැඩේ අරුන්ගේ අධිරාජ්‍යයක් නැති උනේ. කුරුසෙත් තියලා නැහැ. 32 දී. නිකමට හරි හිටියානම් බුද්ධ ජානසික මේ බෝස්ටර් බුදු විමුණේ 35 දී ඥානෙ කෝරලාගෙන එන වයස 30 40ත් අතර තමයි ඥාන දර්ශනය. ඉතින් ඒ ටික බැන්නට පස්සේ උගව දිනේක අර තමන් පුරුදු ගෑනිත් එක්ක පුරුදු ගෙදර ඒ පුරුදු රස්සාවේ ඒ රාමු වෙනවා. ගන්න දෙයක් නැහැ. ඇද්දලා දාන්න ඕන කැලේකට. ඇද්දලා දාන්න ඕනේ ගහක් ඇතුළට දාලා උත් හිටපියා විදිහට නේද? අම්මා දොබල වේවුල්නවා, ගිඩිලස් කියනවා, කොලෙස්ටරෝල් නගිනවා, හින්දා සෙල්ලම්. ගෑණි හිටපුවා කොහොටල්ලේට වැඩි. ඒ ගෑනට කිඳි ගන්න මෙහෙට ආවේ පළවෙනි රිට්‍රීට් එකට ආවා මේ මේ දෙපාර්tmentු අධ්‍යක්ෂකවරයෙක්. ඇවිල්ලා මේ තේ එකක් හදාන්න බොන්නේ කිව්වා. මේ අකා මේ පැන්ට්‍රියට ගිහලා තේ එකක් හදාන්න බීලා. ඒක හදන හැටි ලිව්වා මේ වාර්තාවේ. ලිව්වා මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ගෑණියක් තේ එකක් හදන්න මෙච්චර වැඩ කරනවා කියලා මට තේ පෙවිල්ල එපා වුණා. කෝප්පේ හොදාගෙන ඇවිල්ලා ඒකට කහට ටිකක් දාලා වතුරුණු කරලා ඒක දාලා ඊට පස්සේ ඒක අයින් කරලා මේ කෝප්පෙට දාලා සීන් ටිකක් දාලා බීලා ආය අර කෝප්පේ හොදන්න ඕනේ අර මේ වතුරු ටික අයින් කරන්න ඕනේ වතුර එක ගන්න මට හිතුන්නේ නැතුළු මම ගෙදර ගියාට පස්සේ නෝනා තේ එකක් ගෙනත් දුන්නා පස්සේ මේකට දීන්නේ නැහැ යකෝ කියන්න විතරලු මන් දන්නේ අදලු දන්නේ තේ එකක් හදනවා කියන්නේ මොකද්ද කියලා ඉතින් කවුරු හරි ඇදලා දැම්මනම් ඔය මෙල්බන් ගිහිල්ලා ගිය පාර ගිය වෙලාවේදී මං කොහොම මේ කාමරේ ඇතුලේ සක්මන් කරන්න එපා දාන්න එළියට කියලා. මම මේ කට්ටිය එළිකව වහිනවා කියලා. මම ගියා එළියට. අරුන්ට කිසිම ගාණක් නැහැ උන් සක්මන් කරනවා. කියක් කියලා තියෙනවා. කවදාකවත් ඇතර තෙමිලා තිබුණේ අද තමයි ඉස්සල්ලාම ඇතර තෙමිලා හරි ජොලි අප්පා. අම්මල සතර දෙන්න ඇතුළු ඇතර තෙමිලා. මං හිතුවේ ඇතර තෙමිලා ලෙඩ වෙලා නෑ එක එක්කත් පුදුම සන්තෝෂෙන් එළියට බහැලා 160කට වැඩිය ළමයි එළියට යන්න ලෑස්ති වෙනවා. දන්නේ නැති කට්ටිය විතරක් ඇතුලේ හිටියා. දෙමෙන එක වෙලා නැහැ. වැස්සට දෙමෙන එක වෙලා නැහැ. මුන් අම්බල ගත්තලා අපිට දෙන ස්කවුට් කැම්පින්. එළියට ඇදලා දාන්න ඕනේ මේ. කිදිනේ මැරනවා. ඉතින් ඒක නම් කරන්න දෙයක් නැහැ නේද? නැතත් මැරනවනේ. මේ එළියට ඇදලා දාන්න බයයිනේ අපි. අර මොකද අර සම්ප්‍රදාන කූල රාමුවේ ඉන්න මේ මුළු සම්පූර්ණ අපි හදලා තියෙන්නේ අපි දන්න කෑම. අපි දන්න සංස්කෘතිය, අපි දන්න භාෂාව, අපි දන්න දේට වැටෙනකොට පස්සේ අපිට තේරෙනවා කරවිලේ වැඩිච්ච මනෝට කරවිල සිත් නැහැ. නොදු වෙන ලෝකයක් තියෙනවානේ. මේ ගේ ගේම් වගේ ඉන්නවට වැඩිය. ඒ වෙන ලෝකෙට තමයි ඔය නොදන්නා දැනකට යන්නේ. ගැනමඳෝ වෙනවා. ඉතින් එතකොට අපිට බයක් දෙන්නේ, කුතුහලයක් දෙන්නේ, ආශාවක් දෙන්නේ කියන තුනම ලෙඩ. බයක් ආවත් ලෙඩ. ආශාවක් ආවත් ලෙඩ. කුතුහලයක් ආවත් ඒwidetilde කරගෙන යන මිනිහ ගැන හිතන්න. ඒක නැවත නැවත කරන මිනිහට බුදුන් වඳිනවලු දෙයියෝ වඳිනවලු බ්‍රහ්මයෝ වඳිනවලු මේ මිනිස්සයා ගංගා දිගේ ඉහළට පේනවා. ඒක මම කියන්නේ ප්‍රසිද්ධිය කියනකොට කී දෙනෙකුට ගිය ඇසරෙනවද කියලා. ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒක හෙලි කිරීමෙන්මයි ඒකේ තියෙන වෙන බුදුන්ස් කියනවා දේශේති කියලා අන්තිමට දේශනා කරන්න. මට වෙච්ච දේ මෙහෙමයි. ඒක දේශනා කරන්නේ උජාරුවේ. මට කුරුලාවක් ආවා, මට ඉන්නෙක් ආවා, ඇහි සුදාව කියනවා වගේ නෙවෙයි. ඉන්නවනේ මොකටද කියන්නේ? මොකද්ද තියෙනවා කුයි කුයි ගානවා ප්‍රසිද්ධ කරන්නේ අපි ඔක්කොම අත්දැකීම් හදා බෙදා ගන්නවා. එතකොට අපි අර එක බොක්ක ඉපදිච්ච දරුවන්ට වැඩිය පුදුම ධර්මමය මේ පවුලකට වැටෙන ගතියක් එනවා. අනිත් ඒ ඒ ඔය කියන ගතියට ගියාට පස්සේ ගෑනු පිරිමිද බාල මාළුද මොකක්වත් වෙනසක් නැහැ. ඒ කඩාගෙන යෑම හරිම නයිසර්ගික බොහොම අමතර දෙයක් නේ. ආන්න ඒක වෙනවනම් සාසනේ බබලනවා. මේ ආගේ පුද්ගලික සාසනය බබලනවා. සමස්තයක් වශයෙන් සාසනය බබලන නිසා වෙන දෙයක් උනාවේ අපි යමුකල උනාවේ කියලා කම්මෝගෝචිකාගෝ කියලා නැත්නම් රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පැනවිය. frog jump into the old pond plop. Zen බුද්ධාගම ඒක මෙතේ එකක් දුන්නාට පස්සේ ගාථා පද තුනකින් යුක්ත ගාථාවක් කියන්නේ. ටීෂර්ට්මනි වුණාට පස්සේ පද තුනයි old frog jump into the pond නෑ frog jump into the old pond, plop. නියන්න කරා. කොහොමද කාරණා අමතර දෙකක්. ඒ කියන්නේ කුමාරී ශාම් ප්‍රභා මේ ස්වභාවයෙන්ම දිවිසෙනවා හසින් ගමන් කරනවා. අන්තලික චරා සයම් ප්‍රභා පීචි බක්කා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාදී කියන අපිට ලෝකෙ කමඨාන් සුද්ධ කිරීමේදී පඤ්ඤා කිලෝ 40ක් කිලෝ 70ක් තනි කකුලෙන් ඔස්සනවා කියන්නේ. එතකොට කකුල් හතරෙන් ගියපු අපි දැන් කකුල් දෙකට ආවා දැන් තනි කකුලෙන් නමුත් තනි කකුලෙන් ඔස්සන්නේ මේ එතකොට දැන් ආදිකාල්පිත මිනිස්යාගෙන් පරිණාමිච්ච පිරිසක් මේ මිනිස්යා කියන්නේ. ඒ ඉඳලාගේ මේ පසු කාලේ නෝනේ සූත්‍රයේ හැටියට අපාය ආදී ත්‍රිසං අපාය ආදී දේවල් සකස් වෙන්නේ. එතකොට අපි මානවයාගෙන් පරිණාමය වෙනද ආධිකල්පිත මනුස්සයාගෙන් පරිණාමය මානවයයි ආධිකල්පිත මනුස්සයයි කියන දෙකම එකම තමයි. නෑ නෑ වඳුරාගෙන් පරිණාමණය වෙනවද වානරයාගෙන් පරිණාමණය වෙනවද වාහනරයාගෙන්ද ආධිකල්පික මනුස්සයද කියලා. ඉතින් ආධිකල්පික මනුස්සයාගේ එක යුගයක් තමයි වඳුරා කියලා කියන්නේ පරිණාමවාදී. يعني අපි පරිසරත් එක්ක ගැටෙන්න ගැටෙන්න පරිසරයට අනුවර්තන වීමක් වෙනවා. අනුවර්තන වෙද්දී යම් යම් මට්ටම් වලදී එහෙම නතර වෙනවා. ඒක ජීවි ශෛලියෝ ඒක ඒකත් නතර වෙලා ඉතන. ඊට පස්සේ ශාක සත්තු ඒවා ඒ ඒ ස්පීෂිස් පාටපත් වෙන. සමහරක් ඒකෙන් නතර වෙන්නේ හැදී හැදී හැදී හැදී යන. මිනිස්සයා වෙලා තේනොද වානරයක ඉඳලා මිනිස්සයා ඉන අතරමැද ඒ කෑල්ල නෑ දැන්. මිසිල්ලින් කියලා කියනවා. ඒක වෙන කෙනෙක් කියනවා කතෝලික සභාව හංගලා මොකද දෙයන්නාංශ කෙලිම මනුස්සයම වුවා කියන එකට වහන්සේට ගැන සහ මනුස්සය අතර සම්බන්ධතාවය නැති කිරීම සඳහා කතෝලික පල්ලියක හංගලයි කියලා. අයිති ඒක නිසා ඒක දැන් කොන්ස්පිරසි තියරි එකක් කුමන්ත්‍රණයක්. අනිත් එක හොයමින් ඉන්නවා. එතකොට ඒ අතරමැද බලංගොඩ මානවයා ඊට පස්සේ තැන් තැන් වල මිනිස්සුත් වානරයත් අතර යම් යම් ෆොසිල් කැලි අහුවෙලා තියෙනවා. හැදිලා තියෙනවා නමුත් කොයි වෙලාවේද මේ සම්පජඤ්ඤය පහළුනේ කියලා කියන්න දන්නේ නැහැ. මම වෙමි කියන එක දන්නව බව තිරසනාට එහෙම රිෆ්ලෙක්ට් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මම වෙමි. දැන් මම මෙතන ඉඳගෙන මම මෙතන මම මෙතන වෙමි කියන එක තිරසනාට උගන්වන්නත් බෑ කරන්නත් බෑ. මනුෂයාට විතරක් කළ හැකියාවක්. ඉතින් ඒක අවබෝධ කර දීමෙන් තමයි බුදුචානන්සේ manussත්වෙ පෙන්ලා දෙන්නේ මනුෂයාට. ඒක ඉන්න තාක්කල් නුඹ මිනිස්සේ. මම දැන් මෙතන ඉන්නවා කියලා දන්නේ නැත්නම් තාමත් ඉන්නේ අර උරග ජීවිතේ, වානර ජීවිතේ තමයි ඉන්නේ. ඒකට ඒ උරග ගති වානර ගති එනවා. දැන් මොලේ මේ උගන්වනකොට ඉස්සරහාම තියෙන මේ කැලේ තමයි මානවගේ වැඩියෙන්ම හැදිච්ච කැලේ තියෙන්නේ. ප්‍රොෆන්ටල් ලෝබ් එකේ. ඊට පස්සේ යට තියෙන ඇමිග්දලාවේ ඒකේ තියෙන වානර ගති. මේ මේ උරග ගති. ඒ උරගයාගේ අපිට කේන්ති ගියාට පස්සේ හිත මේ හරියෙන් පස්සේ නඩුව විසඳ බැන්න අර ඇමිග්දලාවෙන් තමයි අහන්නේ ඊගාට මොකද්ද කරන්න. කියන්නේ පොලිස් කාර්යයෙන් කරනම යා ලොක්ක ඩීජී ගහන. ඩීජී බැන්න පොලිස් ප්‍රතිකෙන් ගහන. ඊට පස්සේ බැන්න පාර්ලිමේන්තුවට දාන. ඒක එතෙන්ද ගියාට පස්සේ උරග තියෙන්නේ අල්ලගෙන යන කන්න පුළුවන්, ලේසියෙදි කන්න පුළුවන්. ඒක ඕන කෙනෙක් ගාව තියෙනවා. අමු ලේසියෙදි කන්න පුළුවන්. අපි ඩ්‍රැකියුලාට දාලා හරි මේ කරන්නේ තියෙන නිසා අපි ළඟ තාම ওই පිටින් ශිෂ්ටාචාරේ තිබුණට මල පැන්න වෙලාවක් එනවනේ. බුරුම වෙලා තියෙන දැන්. ගත්ත ගත්ත එතකන් කරවන ඉන්නවා. ආ ඊට පස්සේ මොනද UNT මොකාවත් බෙරන්න බෑ. ගත්ත කැපුවක් අපේ ගියා. ඉතින් කොයි වෙලාවෙ මේ පුපුරලා එළියට එනවාද කියලා වසංගන ඉන්න එකද වැඩේ නැත්නම් මේ වගේ භයානක උරගයක ඇතුළේ ඉන්නවා කියලා දැනගන්න එකද වැඩේ කියන එක ආගම කියනවා දැනගන්න එකත් හොඳ නැහැ කියලා. දුනියන්ත කියනවා දැනගත්තේ නැත්නම් හනීප කරන්න බෑ. ඒ නිසා මොලේ වර්ධනෙමුත් ඕක කියනවා. පරිණ කලල වර්ධනයේදී එක බීජ ශෛලියක ඉඳලා අපි මාස සුමාන 40ක් 40ක් කියන්නේ ඇතරම යනකොට ඒක සම්පූර්ණ පරිණාමය අවස්ථා ඔක්කොම පේනවා. උබේ ජීවි වෙලා, ක්‍රීරපායි වෙලා ඉදිරියට යනකොට එන ගති පේන. ඒ නිසා අර මුකක් කාලවට ආකිබිඩිස් අයින්ස්ටයින් නෙවෙයි කවුද මේ චාල්ස් ඩාවින් පෙන්වපු එක පෙන්වනවා. ඒ වුණාට දැන් ඒකට සුද්ධ කරපු මත තියෙන කතෝලික පල්ලිය විරුද්ධයි. ඒගොල්ලෝ ඊට පස්සේ ඔය මේ රිචඩ් ඩේවිඩ්සන් කිය ඕකින්ස් එයා කතා කරලා කිව්වා හැම ඉස්කෝලේකම පටනවාදී උගන්වන්න ඕනේ කියලා. කතෝලික සල්ලිපේ කිව්ව සභාව ගියෝ නෑ නෑ ඒක ඔප්පු කරන්නද මූල ධර්මයක් නෙවෙයි. හයිපොතීසිසයක් එහෙමනම් දේව භාෂා දේව ඉගැන්වීමත් අමාර පන්සලක උගන්න පාසලක උගන්වන්න ඕනේ කියලා. ඉගන්නේ දේව ධර්මයේ. ඊටසේ නඩු ගියා. සමහර ප්‍රාන්ත පාරගත්තා. දේව ධර්ම ගැන්නේ යුතුයමයි පන්නාමි උගන්වනවා. සමහර ප්‍රාන්ත ගැන දේව ධර්ම පේනම කතා මේක විද්‍යාවක් කියලා. ඉතින් ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල පුනරුත්පත්ති පිළිගන්නවා. සමාවෙන්නේ මේ පරිණාමවාදී. සමාවෙ පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි බෞද්ධය හැටි බලන බුදුරජාණන්සේ එකක්වත් අපිට පිළිගන්න කියලා නැහැ. කර්ම සහ කර්මඵලයවත් පිළිගන්න කියලා නැහැ. පිළිගත්තොත් මේ ලාභෙ ලෙන එනවා කියලා අපන්නක සූත්‍රය ලියලා තියෙනවා. පිළිගත්තේ නැත්නම් ආදීනවා තියෙනවා. බුදුන්සේ කියන්නේ මේ අනිවාර්යයෙන් මේ ආනිසංස ලැබිය යුතුයි. ලැබෙන්නේ නැත්නම් මං ගහනවා දඬුවම් එහෙම ගන්න. මෙන්න මේක කෙරුවොත් ආදීනවා මෙන්න ආනිසංස. ඒ නිසා අපිට ප්‍රඥාවාදය හෝ එහෙම නැත්නම් ඔය සත්‍වසූරීකමන සූත්‍රය හෝ ඒ ඕන එකක් පිළිගන්න පුළුවන්. පිළිගන්න තාලයට තමයි අපේ අනාගතය සකස් වෙන්නේ. ඉතින් ඒක හොඳම එක කොයිද කියලාවත් බුදුහාම කියන්නේ කරලා බලලා ගනි. මම කියලා තියෙනවා අන්තිර ගියාම ඔන්න චීන කඩ තියෙනවා, ජපන් කඩ තියෙනවා, සයිවර් කඩ තියෙනවා, ස්ටෆයි ස්ටා තියෙනවා. කාලා බලලා තෝරපන් කොයි එකද හොඳ කියලා. මොකද ගිය හොටලේ කියනවනේ මගේ ඒක හොඳමයි කියලා. කාපියව. පුළුවන් වෙලාවේ කාලා කාලා කාලා කාලා ඉගෙන ගන්න මිසක් කවුරු කිව්වට එහෙමලු මෙහෙමලු පරොක්කාවෙන් කිව්වට ගත ගන්න එපා ඉස්සර ගන්න වෙනවා. නමුත් හැම තැනකදී වෙන් වෙන වෙලාවල කාලා ඒක තැනකදී ඒ ඔක්කොම සම කරලා බලනවා අපි. ඒකට බුදුරජාණන්සේ අපිට ඒ ස්වච්ඡන්දයට එහෙම නැත්නම් ඒ තමන්ගේම ස්පර්ශය අනුව කටයුතු කිරීමට 100%ක්ම බලය දීලා තියෙනවා. ඒ නිසා අපිට හරි අමාරුයි කියන්නේ ඔය කියන විදිහට පරිණාමවාදය පිළිගන්නවා නැත්නම් කර්මඵලය පිළිගන්නවා එහෙම නැත්නම් ලෝක නිර්මාණවාදය එහෙම නැත්නම් අපි සර්වඥාසු ගන්නපු සත්‍වසුරීකම නැත්නම් අග්ගඤ්ඤ සූත්‍රය ඒක එච්චරම ප්‍රසිද්ධ දේවල් නෙවෙයි බුද්ධ ධර්මයේ. ඒක මේ එක දෙයක් විශේෂණය කිරීමට ඉදිරිපත් කරපු දේවල්. ඒක නිසා ඒකෙදී මේ සංඥා වහන්සලාට ඒකට විකල්පයක් වශයෙන් බටහිර ලෝකේ තියෙන දැනුම දාලා බැලුවොත් හොඳ ලස්සන මේ අතර මේ sannivedana සිද්ධ වෙනවා. වෙන වෙන වෙන විකල්පත් එක්ක විශේෂයෙන්ම දේව නිර්මාණවාදී මේ බයිබලයේ තියෙන මේ මේ ලෝක නිර්මාණය ඉගෙන ගන්නවා. ඉතින් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ මේව ඉගෙන ගන්නවා. ඊට පස්සේ අරමුණක් ආස්වාසේ එන්නකොටම පටන් ගන්න තැන ආස්වාසේ මුල බලනවා කියලා කියන්නේ ඔතන තමයි ගෙනියන්නේ අපි. ආස්වාසේ ඉන්නේ ඉස්සලා කොහිදලා දාවේ. ඊට පස්සේ ඒක ආයෙත් එතෙන්නම දීවිලා යනවනේ. ඒක එක තත්පර ගානක් ඇතුළත මේක බලත ඇහිනේ. ප්‍රසවාසය ඇවිල්ලා ගෙවෙන හැටි. පිම්බීම ඇවිල්ලා ගෙවෙන හැටි. හැකිලිම ඇවිල්ලා ගෙවෙන හැටි. ඒක මේ මජ්ජේ සූත්‍රයේ සර්වත්‍යංශ පෙන්නනවා. මේක හුස්මක ওই මුලමඳාග කියලා කියන්නේ ලෝකයේ විවට්ට කල්ප, ආවට්ට කල්ප, සංවට්ට කල්ප තමයි. ඒක මයික්‍රෝ ලෙවල් එකෙන් බලන්න පුළුවන්, මැක්‍රෝ ලෙවල් එකෙන් බලන්න පුළුවන්. මයික්‍රෝ දැම්ම නම් මැක්‍රෝ එකට දැම්මට පස්සේ තමයි මූලධර්මයේ සම්පූර්ණයි. මැක්‍රෝ එක දැක්කම තමන් කරලා බලන මේ මයික්‍රෝ ලෙවල් එක බලන්න. මේ දෙක මැක්‍රෝ ලෙවල් එක ආගමිකයි, මයික්‍රෝ ලෙවල් එක විද්‍යානුකූලයි. පුත්‍රජානන්සේ දෙක මල්ලපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. අනෙක් හැම ශාස්ත්‍රුන් වහන්සේලම ආගමික පැත්තට රැල්ලි. ඒගොල්ල කැමති නැහැ විග්‍රහ කරනවා. විචින කරනකොට කැමති. බුදුහාම විචින කරනට ගන්න එපා. මගේ දෙයක් මට බය වෙන්න දෙයක් නැහැ. පොළවේ ගියව බම්බර කැරකෙන වැල්ලේ. ඒ නිසා භික්ෂුව කියලා කියන්නේ ඒ වගේ මේ බුදුන්ම දහන්න ඕන කියලා જાතිකක් නෙවෙයි. බුදුහාමුදුර විතරයි කියේ කිසිම සාස්ෘණ වංශන උගල නිග්‍රහ කරන්න එපා. හැම සාස්ෘණ වංශනමක්ම පිළිගන්නේ කියලා. වෙන අනික හැම සාස්ෘණ වංශම කව මම වැර වෙන කවුරු පිළිගත්තොත් සදාකාලික අපාය කියලා. මේ විදා ළමා ප්‍රචාරයකට ගියාට පස්සේ මම හරි ආසාවෙන් අහගෙන හිටියා මුස්ලිම් කලීල්තුමා කියපු කතාව. එයා කිව්වා මුළු මේ මේ කුරාණියම බලලා ගෑනු ළමයෙකුට සැලකිය යුතු ආකාරය, ගෑණියෙකුට සැලකිය යුතු ආකාරය. අම්මට සැලකිය යුතු පුදුම ලස්සනයි. හැබැයි මුස්ලිම් නෙවෙයි නා. ඒ කතා නෑ. එතකොට තීර්සනෙක් විදියට සැලකන්න. මුස්ලිම් මිනිස්සෙක් මුස්ලිම් දඩුවකට සැලකිය යුතු ආකාරය හොඳට ලියලා තියෙනවා. මුස්ලිම් නොවෙනවනේ ආත්මයක් නෑ යාට. කම්මල ගෑවට කමන්නේ නෑ. මම ඉතින් කියන්න ගියේ නෑ මොකද මේ වෙලාව ඔබ කියන්නේ අනේක හොඳ නෑ. මුස්ලිම් නොවෙන්න සතෙක් මේ මිනිසෙක් මනුවට ඒ බේකට ගන්නෑ. මුස්ලිම් මනුවෙන් මරුවොත් අපා. කියනanse මුළු මානවයම මරුව විතර සාප කරනවා. මුස්ලිම් නොවෙන කෙනෙක් මරුවොත් මුස්ලිම් කිරීමේ අදහසයි. එයාගේ මිනිහ හොදන්න නැතුව කෙලිම වල්ලන්න කියලා තියෙන කෙලිම බ්‍රහ්ම දිවි ලෝකයට යනවා. මොකද එයා තව කෙනෙක් මනලා තියෙන්නේ ආගම වතුරවන. ඊපැත්තෙන් බලනකොට මුස්ලිම් කෙනෙක් මුස්ලිම් දරුවෙකුට සලකන ආකාරය මාෝවාදී තියෙනවා මුස්ලිම් ආගමේ තියෙනවා කතෝලික දරුවෝ ගැන කතෝලිකේ කොහොමද බෞද්ධ දරුවෙකුට සලකන්නේ කියලා ඇහුවොත් අපි වලන්නේ වාව ජාතක දරුවෝ අපි වගේ කියන්නේ ඒකට ආත්මයක් නැහැ ඒක භාගයයි තියෙන්නේ ඉතින්නේ සංසන්දනේ බලනකොට අපි මම මේ විවේචන කරන හදන නෙවෙයි මම පුළුවන් තරම් බලනවා මේ මුස්ලිම් එක අපිට පුළුවන් තරම් මේ බෙදා හදා ගන්න තියෙන හැකියාව කතෝලික ආගම Hindu ආගම Hindu ආගම ටිකක් ලේසි අපිට කරගන්න ක්‍රිස්තියානි uh, කැතලික්. ඒක බලනකොට පේන මිනිස්සු හොඳ පැත්තක් තියෙනවා. මේ අන්ධ බින්දුවක් තියෙනවා. අන්ධ බින්දුව කියන එක දන්නවද? ඇහැට පේන්නේ නැත්තනක් තියෙනවා. අපිට පේන්නේ නැතුණාට මෙහෙම බලනකොට ඇහැට ස්නායු වදින්න යන දේ පේන්නේ ඒක වහගෙන යන්නේ අපි මේ දැක්ම. අන්ධ බින්දුවට අහු වෙනාට පස්සේ ඒක පේන්නේ නැහැ. අපිටත් අපේ දරුවල් තියෙන ආදරේ අල්ලමුකද දරුවල් නැහැ. අන්නේ ඒ පාහර කතිය තියෙන තාක්කල් අපි කුලී හේවායෝ ආවේ. අපි අපේ දරුවට මෙහෙමයි, අල්ලපුගේ දරුවට මෙහෙමයි. බුදු ඥානසනේ ඒවම්පි සබ්බ භූතේසු. මාතාය තනියම් පුතං ආයසායක පුත් මණ්ඩලගේ ඒවම්පි සබ්බ භූතේසු. සීල සත්‍යයන් කෙරේ යාවනම් අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපිට බෑනේ ඒක. හැබැයි යම් ප්‍රමාණයකට අපි අපේ පවුල ලොකු කරමින් ඉන්නවා ඔක්කොමලා වගේ මේ නම්මඩාල් අපේ කට්ටිය අපේ කොම්පැනි කියන්නේ යනවනම් ටික ටික ටික ටික වැඩෙනවා ඒක නිසා මේ අපි ඉන්න තැන නරකම තැනකුත් නෙවෙයි හොඳම තැනකුත් නෙවෙයි අපි ඉන්නේ ප්‍රවර්ධනයක් වෙමින් අපි ඉන්නේ පරිණාමයක් වෙමින් අපි බලන්න ඕනේ පරිණාමයට කැමති කට්ටිය පුළුවන් තරම් මේ සහචරය වශයෙන් තියාගෙන ඒ පරිණාමයට ඉඩ දෙන්න ඒ පරිණාමයට ඉඩ දෙනවා කියන්නේ නොදන්නා ශේෂ්ත්‍රයකට හැඩ ගැහිීමේ හැකියාව නොදන්නා ශේෂ්ත්‍රයක තියෙන සාධරකම් ඒක බයයි කෙලස් තියෙන කෙනා එයාට ඒක බයක් බීතිකාවක් ඒක සද්ධාව නැතිකම කියලා කියන්නේ නේද වෙලා. මෙල්බන් වලට අපි මේ කියන්නේ අපේ වෙලා විවරය එක නෙන්නේ. මේ කවුද ප්‍රශ්නේ ආපේ එක නෑ කටහඬ අල්ලන්න බැරි වුණා. අලුත් ගොලස්සන ආ එහෙනම් ඉතින් ප්‍රශ්නේ නෑ. ප්‍රශාන්ත් ප්‍රශාන්ත් ප්‍රශාන්ත් ප්‍රශ්නේ හැබැයි මේ දැන් මේ හොඳට වැඩි ඉස්සරගෙන යනවා. පුරුෂයෙක් තියලා එන ගහන්න ඕන. දැන් යන්නේ ගෑවිලා නේද හන්න. මං ගේන්න මාත් ගේන්න මේ දවස්වල යකඩ වැඩ කරන්නේ අපි. මං හදාගෙන ඉන්නම් හොඳ කට්ටක්. අපි අපි ලී වැඩ අයින් කරලා එමෙට එමෙට යකඩ වැඩ වලට යමින් යන්නේ. ලී පුරුෂයෙක් තියලා යකඩ ඇනෙන් ගන්න. එහෙනම් අපි මෙතන නතර වෙනවා චිත්තා. මම කියන්න තියෙන දෙයට මම අපිට ඕනේ ඇති වුණා අර මික්සර් එකක් නමුත් අපි තීන්දුව කරුවා ඒක අර ඊළම දොන්ද ඈ ඇහිලම දන්නේ නෑ අපිට ඕනේ නෑ ඒක දැන් මම කැමති නෑ පිටරටින් ගෙන්නන්න මොකද ලංකාවේ තියෙන වගේ සර්විස් එක තියෙනවා මේකේ සර්විස් එකක් නෑ ඒ වුණාට අපි වැඩි අල්ලගත්තා ඒ නිසා එහෙන් ගෙනවට වැඩිය හොඳයි හොඳයි එහෙනම් අපි මෙතන